සාදු සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි මා කල්පනා කළා ඔබට බුදුරජාණන් වහන්සේ පහළ විලා දේශනා කරපු ධර්මයෙන් යම් කිසි විශේෂ දෙයක් කියා දෙන්න. බුදු කෙනෙක් පහළ වී අපට උගන්වන්නේ අපි බලාපොරොත්තු වෙච්ච දේට වඩා වෙනස් එකක්. බලාපොරොත්තු වුණේ මේ පැවැත්මේ අපි දිගින් දිගට යන්නයි. බුදු කෙනෙක් පහළ වෙලා කියා දෙන්නේ මේකෙන් නිදහස් වෙන්නයි. එතකොට අපි සාමාන්‍ය කල්පනා කරන පැත්තට වඩා විරුද්ධ පැත්තක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සාමාන්‍ය මිනිස්සු කල්පනා කරන රටාව ගඟක් පල්ලෙහාට ගලාගෙන යද්දී ඒ ගඟට වැටෙන යමක් ඇද්ද ඒ හැම දෙයක්ම පහළට ගලනවා. ඒක තමයි සාමාන්‍ය ලෝ කියන රටාව. ඒකට තමයි අපි සියලු දෙනා පුරුදු වෙලා ඉන්නේ. අපේ පුංචි කාලේ ඉඳලා අපි හැදිලා තියෙන්නේ ඒ රටාව යන්නයි. බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන විදිය ඒ රටාවට විරුද්ධ එකක්. පහළට යන්න නෙමෙයි. එහෙනම් උඩු අතට යන්න. එතකොට පහළට යන්න පුරුදු වෙච්ච රටාවක ගංගාවක් ගලද්දී ඒ ගඟට වැටෙන හැම දෙයක්ම ඒ සැඩ පහරේ යනවා. එහෙම පුරුදු වෙච්ච අයට යම් කිසි දෙයක් කියනකොට එයා කල්පනා කරන්නේ ඒකත් අරගෙන ඒ පාරේ යන්නයි. නමුත් බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන දේ ඒ සැඩපහරට විරුද්ධ එකක්. ලේසි මොකක්ද? සැඩපහරට වැටිලා යෑමද ලේසි? ඒකට විරුද්ධව යන එකද ලේසි? සැඩපහරට වැටිලා යන එක ලේසි. ඒ සැඩපහර බිඳගෙන උඩුවතට යන එක අමාරුයි. ඒ අමාරුව එදත් තිබුණා අදත් තියෙනවා. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කළේ සත්‍ය ඇත්ත. ඒ ඇත්ත කාලයට සීමා වෙන්නේ ඒ කියන්නේ අපි අපි ඉගෙන ගන්න විෂයන් අපි පුංචි කාලේ ඉගෙනගත්තු දේවල් නෙමෙයි දැන් උගන්වන්නේ. අපි ඉගෙන ගන්න දේවල් ඉස්සර ඉගෙනගත්තු දේවල් නෙමෙයි දැන් ඉගෙන ගන්නෙ. එහෙනම් ඒකත් කාලයට වෙනස් වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ උගන්වපු සත්‍යය ඉස්සර ඒ සත්‍යය දැන් අසත්‍ය වෙයිද? දැනුත් සත්‍යපයි. ඒකට කියනවා අකාලික කියලා. ඒ අකාලික වූ දෙයක් බුදු කෙනෙක් දේශනා කරනවා. එතකොට අපට අකාලික සත්‍ය අහන්න ලැබෙන්නේ බුද්ධ දේශනාවකින් විතරයි. කවුරු හරි කියනවා නම් බුද්ධ දේශනා මේ කාලෙට වැඩක් නැහැ. ඒ කාලේ ඉවරයි කියලා. එහෙනම් අපිට එයාව ලේසියෙන් හඳුන ගන්න පුළුවන්. එයා දේශනා දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අකාලික සත්‍යයක්. උන්වහන්සේ දේශනා කළ මහණෙනි ඒ භික්ෂුන් වහන්සේලාට කිව්වා මම මේ අවබෝධ කරපු දේ ආර්ය සත්‍ය කියන නමින් හඳුන්වනවා ආර්ය සත්‍ය කිව්වේ ඒ සත්‍ය හැමදේම සත්‍ය නිසා වෙන්නේ මොකද්ද කාලයක් ගියාම මේක කියන්න කෙනෙක් නැතු වෙනවා. මේක දන්න අය නැතු වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය ලෝකේ මේ සත්‍ය වැහිලා යනවා. එතකොට සාමාන්‍ය ලෝකේ දන්නේ ඊට පස්සේ එක එක්කෙනා කියනවා මේක සත්‍යයි අරක සත්‍යයි මේක සත්‍යයි කියලා ඊපස්සේ යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලෝකේ අපට ඉගෙන ගන්න දේවල් අතර බාහිර දේවල් අතර ලෝකයේ ශ්‍රේෂ්ඨ දෙයක් තියෙනවා. බාහිර දේවල් අතර ශ්‍රේෂ්ඨ දේ තමයි මේ චතුරාර්ය සත්‍ය අහන්න ලැබීම. ඇයි එහෙම වෙන්නේ? අපි ගම ලෝකේ විද්‍යා ඉගෙන ගන්න අය මොන තරම් මේ විද්‍යාව ඉගෙන ගත්තොත් එයා එක එක අදහසක ඉඳලා වෙන අදහසකට යයි. ඒ අදහසින් ඉඳලා තව අදහසකට යයි. එක මතයක ඉඳලා තව මතයකට යයි. ඒ මතින් ඉඳලා තව මතයකට යයි. එයාට සත්‍ය හම්බ වෙන්නේ අද කියන දේ හිත වෙනස් කරයි. සත්‍ය හම්බ වෙන්නේ අපි ගත්තොත් ඉතිහාසය ඉගෙන ගත්තොත් අපි ඉතිහාසය ගැන ගොඩාක් ඉගෙනගෙන ඉවරලා අපිට මොකද්ද වෙයි මේ ඉතිහාසය ඉගෙන ගත්තාම මොනවද මේ ලෝකෙට උනේ කියලා ඒ වගේ අපි ඉගෙන ගන්න හැම දෙයකම තියෙන්නේ අපි ගත්තොත් ඔබ මව්බිමෙන් බැහැර වෙන රටක ඉන්නේ ඔබ ඉගෙනගත්තු දෙයට පුළුවන් ඔබට ගියක් අරන් දෙන්න. ඔබද ප්‍රස්තාව කරනවා ඉගෙනගත්තු දෙයින්. ඒතර ඔබ ඉගෙනගත්තු දෙයින් පුළුවන් ඔබට කාර් එකක් අරන් දෙන්න. ඔබ ඉගෙනගත්තු දෙයින් පුළුවන් ඔබට හොඳ විවාහයක් කරලා දෙන්න. ඔබ ඉගෙනගත්තු දෙයින් පුළුවන් ඔබට ඇඳුම් ගන්න. අනිත් උපකරණ ගන්න පුළුවන්. ඔබ ඉගෙනගත්තු දෙයින් ඔබට සත්‍ය ගන්න පුළුවන්ද? සත්‍ය ඔබ ගත්තම ඒක ඔබේ ජීවිතයට එකතු වෙන්නේ අවබෝධ කරන්නයි. හැබැයි මේ ඉගෙන ගන්න දේ ඔබට උවමනා කරන දේවල් ලැබෙයි. හැබැයි අකාලික දේ ලැබෙන්නේ ඒක කියන්න වෙන කෙනෙක් පහළ වෙනවා. ඒ කෙනා හැමදෑම හැමතැනම පහළ වෙන්නේ කලාතුරකින් කලාතුරකින් ඒ කෙනා පහළ වෙනවා. පහළ වෙලා එයා කියන දේ අර දුර්ලභ දේ මොකක්ද කාලයකට වෙනස් වෙන්නේ නැති අකාලික වූ සත්‍ය කියනවා. මේ අකාලික සත්‍ය බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ම සම්බුද්ධත්වයට පත් වුණා ඒ අකාලික සත්‍ය අවබෝධ කිරීමෙන් ඊට පස්සේ උන්වහන්සේ අවුරුදු 45ම ඒ සත්‍යය තමයි කිව්වේ අකාලික සත්‍යය ඒ කියද්දී උන්වහන්සේ දේශනා කළා මේ ලෝකයේ තියෙන යම්කිසි ඇත්තක් වෙනස් නොවන ඇත්තක් ගැන. ඒක තමයි අපි දුක්ඛ සත්‍යය කියලා පාලියෙන් කියන්නේ. ඊළඟට අපි බුදුරජාන් වහන්සේ වදාලා මේ ලෝකයේ තියෙන දුක කරුණු සහිතයි හේතු තියෙනවා ඒකට කියලා. ඒක තමයි උන්වහන්සේ වදාළේ දෙවනි සත්‍යය කියලා. ඊර්වසු උන්වහන්සේ දේශනා කළා මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒක තමයි තුන්වෙනි සත්‍යය. ඊට පස්සේ දේශනා කළා මේකෙන් නිදහස් වෙන්න මාර්ගයක් තියෙනවා. ඒක තමයි හතරවෙනි සත්‍යය. එතකොට හරියට ඇහුවොත් බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි කවුරු හරි කිව්වොත් මේ සත්‍ය හැර ලෝකේ වෙන සත්‍යක් මම ඕගලන්ට කියා දෙනවා කියලා ලෝකෙ කිසි කෙනෙකුට කියන්න බෑ කිව්වා වෙන සත්‍යක් සත්‍ය කියලා කියනවනම් ඒක හැමදේම පවතින එකක් ඉතින් මේ සත්‍ය බුද්ධ දේශනාවල ඊටාම නිර්මලව තියෙනවා. ඉතින් මට කියන්න ඕන උනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි බාහිරින් ලැබෙන දේවල් අතර විශේෂ දෙයක් තියෙනවා කිව්වා. බාහිරින් ලැබෙන දේවල් අතර විශේෂ දේ තමයි කිව්වා සත්‍ය අසන්න ලැබීම. ආරි සත්‍ය අසන ලැබීම අභ්‍යන්තරයේ වශයෙන් ඒ කියන්නේ මේ ජීවිතය ඇතුලේ තව දෙයක් තියෙනවා කිව්වා ඒ තමයි අහපු ඇත්ත අවබෝධ කරන්න පුළුවන්කම මට අද කැමැත්ත තියෙන්නේ ඕක පැහැදිලි කරලා දෙන්නයි. පළවෙනි එක තමයි අපිට බාහිරින් අහන්න ලැබෙන්න ඕනේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරෙන් ආරි සත්‍ය. හැබැයි කොච්චර ඇහුවත් වැඩන්නේ මෙයාගේ ජීවිතයේ ඇතුලේ ඒක ගන්න පුළුවන් හැකියාව නැත්තම්. එතකොට බුද්ධ දේශනාවේ තියෙන්නේ සමහර අය ඉන්නවා කිව්වා. හරියට ධර්මය අහනවා අහනවා අහනවා අහනවා. හැබැයි අවබෝධ වෙන්නේ නැහැ. මෝඩකම එහෙමම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒගොල්ලෝ ඒගොල්ලන්ට දිවක් නැහැ කිව්වා. ඒගොල්ලන්ට තියෙන හැන්දක් කිව්වා. හැන්ද විතරයි තියෙන්නේ. හැඳි ගානවා හැඳි ගානවා හැඳි ගානවා හැඳ දන්නේ නැහැ රස ඒගොල්ලෝ කීයයි කටපාඩමින් රස දන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සමහර අය ඉන්නවා දිවක් වගේ දිවට තමයි රස දැනෙන්නේ එතකොට මේ මං හිතන්නේ දිව තිබිච්ච අය ඒ කාලෙම රස බලාගත්තා. අලුත් ලෝකෙ ගුණක් තියෙන හැඳි. ඉතින් මේ නිසා අපට හැන්දක් නොවි දිවක් වෙන්න නම් අපිට තියෙන්න ඕනි මොනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා පළවෙනි එක තමයි අපිට තියෙන්න ඕනේ යම් කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන් හැකියාව. යමක් තේරුම් ගන්න ආසෙක් කෙනා හොයන දෙයි තේරුම් ගන්න පින නැති කෙනා හොයන දෙයි දෙකක්. යමක් තේරුම් ගන්න ආසෙක් කෙනා හොයන්නේ එයාට ලකුණු දාගන්න නෙමෙයි. තේරුම් ගන්න ආසෙක් කෙනා හොයන්නේ එයාට අවබෝධ කරන්න දෙයක්. හැබැයි තේරුම් ගන්න ආසෙක් කෙනා හොයන්න බෑ. කොතනද ඉන්නේ? කොහෙද ඉන්නේ? කවුද යා? හොයන්න බෑ. බුදු බුද්ධ කාලේ එක මිනිසෙක් හිටියා. හරි දුප්පත්. එයා ජීවත් උනේ හිඟා කාලා සිඟමනේ. එයා හිටියේ ගස් යට. දවසක් එයා එයාට බඩගිනි. එයා කෑම ටිකක් හොයාගන්න පාරට බැස්සා. බහලා පාරේ යනකොට සෙනගක් ඉන්නව රැස් වෙලා. එතකොට මෙයා හිතුවා හරි මෙතන කෑම ඇති. කිට්ටු වුණා. කිට්ටු වෙනකොට කෑම බෙදෙන තැන නෙමෙයි. සෙනග වට වෙලා ඉන්නවා. කියලා දෙනවා කවුද? විස්තරයක්. මම කිට්ටු වුණා. බැලුවා කවුද? බුදුරජාණන් වහන්සේ. අර මිනිස්සු අහගෙන ඉන්නවා. මෙයා කල්පනා කළා කමක් නැහැ. මොනවද කියන්නේ කියලා මාත් අහන්න ඕනේ. එයා කොණින් වාඩි උනේ මෙයා හංගන්නේ. මෙයාගේ ඇඟේ තුවාල සනීප වෙන්නේ නැහැ. සමාජි පිළිගත්තු කෙනෙක් නෙමෙයි. එයා හිටියා පිටිපස්සෙන් වාඩි වෙලා. මුදලාල්ලා ටික ඉස්සරහ වාඩිලා හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ බැලුවා මම මේ කියන එක තේරෙන්නේ කාටද කියලා. බැලුවාම උන්වහන්සේ දැක්කා මම මේ කියන එක අර කොනේ වාඩි වෙලා ඉන්න එක්කෙනා අවබෝධ කරනවා. එයාට අවබෝධ වෙන විදියට ධර්මයේ දේශනා කළා. එයා අවබෝධ කළා මේ සත්‍යය. චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. එතකොට අර හිටපු අයත් ඔක්කොම මේක ඇහුවා. හැබැයි ඒගොල්ලන්ට බැරි වුණා ඒ තමන්ගේ හැකියාව යොදන්න. එතකොට බලන්න අප තුල තිබෙන යම්කිසි පුදුම සහගත දෙයක් තේරුම් ගන්න පුළුවන් හැකියාව. ඒක සමහර අය වහ ගන්නවා පොඩි පොඩි දේවල් වලින් වහ ගන්නවා සමහර වාස කරනවා ප්‍රධානත්වයට මගේ නම කිව්වේ නෑ ඒ නිසා මං එන්නේ මට ඉන්විටේෂන් එකක් ලැබුණේ නෑ ඒ නිසා මං ඉන්නේ ඊළඟට මේ වගේ පුංචි පුංචි දේවල් අල්ලගෙන හිතන්න පුළුවන් හැකියාව නැති කරගන්නවා. හිතන්න පුළුවන් හැකියාව අපට ලැබෙන්නේ ඒ කියන්නේ අපිට හිතන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ ලකුණාම කියලා හිතුවොත් වැරදි. හිතන්න පුළුවන් හැකියාව තියෙන්නේ හිත ලැබිච්ච දවසේ ඉඳලා. දැන් දකින්න පුළුවන් හැකියාව ලැබුණේ නැද්ද? ඇහැ හැදිච්ච දවසේ ඉඳලා. දැන් අපි සියලු දෙනා අවුරුදු ගානකට ඉස්සර වෙලා අම්මගේ කුසේ හිටියේ නැද්ද? ඒ අම්මගේ කුසේ හිටපු කාලේ නේද මේ ඇහැ හැදුනේ. එතකොට අපි ඉපදිච්ච දවසේ ඉඳලා දකින්න පුළුවන් හැකියාව නැද්ද? තියෙනවා. ඒතර අම්මගේ කුසීරි තමයි මේ කන් දෙක හැදුනේ. ඒතර අපි ඉපදිච්ච දවසේ ඉඳලා අපිට මේ කන් දෙකෙන් ශබ්දය ඇහෙනවා. අම්මගේ කුසේ ඉඳෙද්දී අපිට නාසයට ගඳ සුවඳ දැනෙන නාසය හැදුනේ. අපි ඉපදිච්ච දවසේ ඉඳලා මේ නාසයට ගඳ සුවඳ දැනෙනවා. අම්මගේ කුසේදී තමයි මේ ශාරීරය හැදුනේ. අපි ඉපදිස දවස් ඉඳලා මේ ශරීරය පාවිච්චි කරනවා. මේ අතපය. අම්මගේ කුසේදී තමයි මේ හිත හැදුනේ. දැන් ඔබට මේ කීප එක ඔබ හොඳට තේරුම් ගන්න බලන්න. දැන් මව කුසේ අපි යම් කිසි කාලයක් ගෙවුවා අපි කිව්ව මාස 9ක්. මාස 9 දී අපිට ඇස කන නාසය දීවකය මනස හැදිලා තිබුණද නැද්ද? හැදිලා තිබුණා. මාස 8ේදී තිබුණා. මාස 7ේදී යම්තම් තියෙනවා. මාස 6ේදී මාස 5ේදී මාස 4ේදී මාස 3ේදී අපි කොහොමද හිටියේ? එතකොට මේ අසකරන ආසී දිවකය මනස මේ විදිහට හැදලා තිබුණාද? නෑ. මාස දෙකේදී නෑ. මාසෙදී සති දෙකේදී අපි කොහොමද හිටියේ? අපි ඉපදි අපි ඉපදිලා දවසින් අපි කොහොමද හිටියේ? එවනම් අපි ඒ හැම අවස්ථාවක්ම පහුකොලේ නේද? අපි හිටියා පුංචි පොඩි යම් කිසි අපේ ඇඟක් මුකුත් නැතුව ඇස් නැතුව කන් නැතුව මේ හිටියේ නේද අපි එතකොට අපි මව කුසේ ඉඳින්දි තමයි මේව ටික ටික හැදුනේ. ඒක හැදෙන්න උදව් කළේ මොකක්ද? අපි සංසාරේ කරපු යම් කිසි දෙයක ඵලයක්. ඒ කියන්නේ යම් කිසි හේතුවක්. අපි සංසාරේ කරපු කර්මයක විපාකයක් තමයි අපි එක එක්කෙනාගේ මේ ඇස, කන, නාසය, දිව කය, මනස හැදෙන්න උදව් කළේ. සමහරුන්ගේ මේ මව කුසේදී පපු පිලක් හැදෙනවා. ඒතර උපදුනහම අපි කියනවා මෙයාට මේ අදවත් රෝගී කියලා. සමහරුන්ගේ මව කුසේම S2 හැදෙන්නේ නැහැ. ඒ උපදුනහම අපි කියන යට ඇස් නැහැ කියලා. සමහරු මව කුසේම කන් ඇහෙන්නේ කන තියෙනවා. ඒ වුණා කරන විදිහට හැදෙන්නේ නැහැ. දැන් කොච්චර විද්‍යාව දිනු වුණත් මෞකසේ වෙන මේ ආබාධ නවත්තන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් දැන් මිනිස්සු මහන්සි වෙන හැටියට හරියන්න ඉපෑ. එතකොට මේ සංසාරේ අපි කරපු දෙයක් පෙර ජීවිතයක අපි කරපු දෙයක් තමයි මේ මව් කුසේදී සම්පූර්ණයෙන්ම බලපාන්නේ. එතකොට මිනිස් ලෝකේ අපි දැන් ඔන්න මව කුසේ හැදිලා මව කුසෙන් අපි බිහි වෙනවා. බිහි වෙච්ච දවසේ ඉඳලා අපි අර ඇස් දෙක හැරලා ලෝකෙ බලනවා. ඒ කන් දෙකෙන් අපි අහනවා. ඒ නාසයෙන් අපි ආග්‍රහණය කරනවා. ඒ දිවෙන් අපි රස විඳිනවා. ඒ කයෙන් අපි පහස ලබනවා. ඒ හිතින් හිතනවා. හැබැයි හැකියාව තියෙන්නේ අපි මව කුසීදී හැදිච්ච ප්‍රමාණයටයි. ඊට වඩා වැඩිපුර නෑ. දැන් මව කුසෙන් අපි බිහි වෙද්දී අපේ මේ S2 තිබුණා නම් යම් දැකීමේ ශක්තියක් ඒක ඒක වැඩි කරන්න බෑ. ඒ තියෙන විදිය විතරයි. ජනාපු ටික. කන් දෙකක් තේමයි, නාසෙත් තේමයි, දිවත් තේමයි, ශරීරෙත් තේමයි. අපිට ඕන විදියට ඒක හැදෙන්න නම් ඒ හැකියාව මව කුසේදීම හැදිලා එන්න ඕනේ. සමහරු කෙට්ටුයි, සමහරු දුර්වලයි, සමහරු ශක්තිමත්. මේ වෙනස්කම් මෞකසේ හැදෙන්නේ. කල්පනා කිරීමේ හැකියාවත් අපි එතනින් තමයි අරන් ඉන්නේ. මෞකසේමයි. බලන්න වෙනස්කම බුදුරජාන් වහන්සේ කාලේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි තමන්ගේ පුතාට ගොඩක් ආදරය කළා. ආදරය කළා කල්පනා කළා ආදරය කළා මේ ළමයාගේ අනාගතයේ මෙයාට කාර්යතරයක් නැතුව ජීවත් වෙන්න ඕනේ. කිසි කෙනෙකුට හිරිහැරෙන්න නැතුව ලස්සනට ජීවත් වෙන්න අපි මේ ළමයාව මොකද කරන්න මේ ළමයාට කියලා කල්පනා කළා. ඊට පස්සේ අම්මා තාත්තා හිතුවා අපි මේ ළමයා මහාන කරමු. එතකොට මෙයා හොඳට ජීවත් වෙයි. පොඩි බබාගේ වයස අවුරුදු 7යි. අවුරුදු 7ක ළමේ මෙයාව වඩාගෙන එක්කන් ගියා බුදුරජාණන් වහන්සේ ගාවට. ගිහිලා කිව්වා භාග්‍යතුන් වහන්සේ දෙමව්පිය කිව්වා අපි මේ බබාගේ අම්මයි තාත්තයි අපි කල්පනා කළා මේ බබාගේ අනාගතය ගැන හිතුවා මෙයාව පූජා කරන්න බුදුරජාණන් වහන්සේට බාර දුන්නා. මෙන්න ඔබ වහන්සේට පූජා කරනවා කියලා. බාරගත්තා. බාර අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්ත මේ පුංචි බබා මහාන කරන්න. වයස කීයද? 7යි. මේ බබා මහාන කරන්න මෙයා ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා. එතකොට ඒ වෙන එකට බුදුරජාණන් වහන්සේ යාගේ සම්පූර්ණ කැටගරිස් අල්ලලා ඉවරයි නේද? මෙයා ශ්‍රේෂ්ඨ කෙනෙක් කිව්වා. හොඳයි කියලා උදේ මහාන කළා. දවල් වෙනකොට රහතන් වහන්සේ නමක්. කොහිද මේ හැකියාව තිබුණේ? අපිට මේ පුංචි බණ පදේ තීරුම් ගන්න බැරුව අපි මේ කෙලවර නැතු පැටලෙනවා. එක්ක අපි බණ අහන්න යන්නේ ගිහිල්ලා කාගේ හරි ඇදයක් අහුලගෙන යන්නේ. වෙන්නේ නැද්ද ඒවා? වෙනවා. එතකොට කොහෙද මේක තිබුණේ? මෙයා උපතින් නේද ගෙනාවේ? උපතින් ගෙනාවේ. අන්නේ උපතින් ඉපදීම ඉපදීමත් එක්ක අපේ හිතේ පිහිටන එකක් තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒක බලෙන් ගන්න බෑ. බලෙන් උපද්දවන්න බෑ. ඒක ඉදීමත් එක්ක එන්න ඕනේ. ඉතින් ඒක තියෙන එක්කෙනා එයාට කියන්න ඕනේ මේ විදිහට හිතන්න. එයා හිතන රටාව අල්ල ගන්නවා. එයා හිතන රටාව අල්ල ගන්නවා. මොකද එයාට බාහිරින් අහන්න අහන්න ලැබෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. දැන් බලන්න සරියුත් මහරහතන් වහන්සේ ගැන උන්වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ දෙනම් දෙනමගේ ගිහි නම් තමයි උපතිස්ස කෝලිත. මේගොල්ලෝ මේ රජගහ නුවර කන්දක් මුදුනේ තිබුණ ලොකු උත්සවයක්. මේකට ගියා. මිනිස්සු විනෝද වෙනවා, කනවා, බොනවා, නටනවා. ඉතින් මේ දෙන කතා වුණා. මොකද්ද මේ ජීවිතේ? කනවා, බොනවා, විනෝද වෙනවා, නටනවා මෙච්චරද? දැන් ඔතන නවතිනවා හිතන්න බැරි එක්කෙනා. හිතන්න බැරි එක්කෙනාට හොඳටම ඇති ඒක. එයාගේ ලෝකෙ එච්චරයි තියෙන යට මතක් වෙනවා අද මේවා කෑවේ නැහැ හෙට මේවා කනවා අනිද්ද මේව කනවා. අරේ යන්න ඕනේ. අනිද්ද අර જાති බොනවා. මේ කන බොන නටන ලෝකෙ විඳින්න බෑ යාට. එයා ගෙම්බෙක්. ලින්දක ඉන්නේ. එතකොට ඒ ගෙඹි පැටියෙක් වෙලා හිටියොත් එයා දන්නේ අර ලිඳේ ටික විතරයි. හිතන්නේ පුළුවන් මිනිස්සු ලිඳෙන් ගොඩට පයින්නවා. එයා ගොඩට පයින්නවා. ලිඳට පයින්නේ නැහැ. එතකොට උපතිස්ස කෝලිත දෙන්න කතා වුණා. මොකද්ද මේකේ තේරුම? අපි යමු. මේක නිදහස් වෙන්න පුළුවන් පැත්තක් හොයාගෙන. එතකොට මේගොල්ලන්ට තිබුණා අර දේ. ඉපදෙනකටම ගිනාවා. මොකද්ද? යෝනිසෝ මනසිකාරය. හැබැයි මේගොල්ලෝ ගිහිල්ලා නැවතුණා එක්තරා තැනක පරිබ්‍රාජික ආරාම කියලා තාපසයෙකුගේ ආරාමයක. හැබැයි දැන් මේගොල්ලෝ අර තාපසයෙන් අහන වහනව අවබෝධ වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරේ තිබ්බා කියලා හරි දේ ඇහෙන්නේ නැහැ. හරි දේ නොහෙන නොඇසෙන තාක් ඒ යෝනිසෝ මනසිකාරේ වැඩ කරන්නේ නැහැ. අන්තිමට මේ දෙන්න කතා වුණා අපිට මෙතෙන් ඉඳලා හරියන්නේ නැහැ. කුයේ හරි ඇති ඇත්ත. අපි හොයන් යන් කියලා. දෙන පොරොන්දුනා. කිව්වා ඔයාට හම්බුනොත් ඉස්සෙල්ලා මට කියන්න. මට හම්බුනොත් මම ඔයාට කියන්නම්. දෙන දෙපැත්තට ගියා. එතකොට උපතිස්සයන්හට හම්බ වුණ අස්සජී මහරහතන් වහන්සේ. හම්බිලා කතා බස් කළා. එතකොට උපතිස්ස එකපාරටම අඳුනගත්තා මෙයා යම් කිසි දෙයක් ජීවිතේට අවබෝධ කරන් තියෙනවා. මෙයා යම් කිසි දැමලන බුද්ධිමත් එක්කෙනා හිතන්නේ මොකද්ද? අවබෝධ කරන්න යමක්. බුද්ධිය නැති එක්කෙනා හිතන්නේ මොකද්ද? ඉදිමෙන්න යමක්. තේරුණාද වන්දා? දැන් මම මෙහෙමයි. දැන් මට මෙච්චර. මම දැන් අතන ඉන්නේ. මම දැන් අරක ගත්තා. බුද්ධිය තියෙන එක්කෙනා හොයන්නේ අවබෝධ වෙන්න යමක්. එතකොට අර අස්සජී ස්වාමීන් වහන්සේ දැකලා තේරුණ යම් කිසි දෙයක් මේ අවබෝධ කරලා ඇති. අනේ මට කියන්න කිව්වා. එතකොට අස්සජි හැඳුරු උත්තර දුන්නා. අනේ මට සමා වෙන්න. මං අවබෝධ කරපු දේ මට කියන්න තීරෙන්නේ නැහැ කිව්වා. එතකොට කිව්වා නෑ තේරෙන විදිහට කියන්න. එතකොට කිව්වා මං තේරෙන විදිහට කිව්වොත් ඔබ තේරුම් ගනීද කියලා ඇහුවා. එතකොට මේ උපතිස්ස උත්තර දෙනවා ස්වාමීනි තේරුම් ගන්න එක මා සතුයි. ඔබ වහන්සේ කියන්න. තේරුම් ගන්න එක මා සතුයි ඔබ වහන්සේ කියන්න කිව්වා. අද මිනිසෙකුට ඔක බෑ. අද මිනිසෙක් කියන්නේ මට තේරෙන විදිහට කියන්න. බලන්න වෙනස? ඊට පස්සේ උන්වහන්සේ ගාතාවක් පුංචි ගාතාවක් අපිට නම් ඒක පෙරලිකාවක් ගාතාවක් දේශනා කළා ඊ ධම්මා හේතුප්පබව තේ සංහේතු තථාගතවාහ හේතු නිසා හටගන්න යමක් ඇද්ද? ඒ හටගන්න හේතු තථාගතයන් වහන්සේ දේශනා කළා. තේසංච යෝ නිරෝධෝ ඒ හේතු නිරුද්ධ වෙන වීමක් ඇද්ද නැතිවීමක් ඇද්ද ඒක අදේශනා කළා. ඒවන් වාදී මහා සමනෝ අපිට පිළිකාපක නෙමෙයිද? මම මේ කහකට මට මේක පිළිකාවක් වගේ. මම දන්නේ ඔබේ හැකියාව මොකද්ද කියලා මගේ හැකියාව ගැන. මට මේක පිළිකාවක් වගේ හැමුනේ. තේරුනේ. එතකොට අර උපතිස්සයන් ඒක අහනකොටම අකාලික සත්‍යයක් ඒ වචන තුලින් අල්ලගත්තා. යම් කිසි දෙයක් හේතුන් නිසා හටගන්නවාද ඒ හේතු මොනවද කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ හේතු නිරුද්ධ වීම දේශනා කළා. කියනකටම අල්ලගත්තා. දැන් මේ වචනවල තියෙනවා අවබෝධ කරන්න ඕන අවබෝධ වෙන දෙයක්. හැබැයි ඒක අවබෝධ වෙන්නේ ඒ වචනය හරි විදිහට ඇල්ලුවොත් විතරයි. ඒ වචනේ හරි විදිහට ඇල්ලුවේ නැත්නම් අවබෝධ වෙන්නේ නැහැ. දැන් බලන්න මේ ඒ ඒක අහනකොටම උපතිස්යන් සෝවාන් ශ්‍රාවකෙක් වුණා. ඊට පස්සේ සාරිපුත්ත නමින් පැවිදි වුණා. පැවිදි වෙලා Tamange ඥාති කෙනෙකුට ධර්ම දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේට පවන් සලසලා ඉන්න වෙලාවේ රහත් වුණා. දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට තව එක්කෙනෙක් ආවා. යත්තාපසී විවාහල ඇති විලින්දි බිස්නස් කරන්න ගියා නැවේ හරි කරදරයකට පාත්‍ර වුණා නැව කැඩුනා මොහොතේ ලෑලි කැලක් අල්ලගෙන පාවිලා ගියා සුප්පාරක කියන පටුනට වර්තමානයේ බොම්බායේ එතනින් තමයි ගොඩ ආවේ. ගොඩ ආවා මෙයාට ඇඟේ ඇඳුන්නේ ගස්වල පතුරු අරගෙන වැල් පොටවල ලමුණලා ඇඳගත්තා. දැන් මෙයාට යන්නේ නමන්නේ. මෙයා හොම ඉඳලා වටපිට බැලුවා. දීවාලික මිනිස්සු පූජා කරපු මැටි වාදනයක් තිබ්බා. මම එක ගත්ත අතට ඒකත් අරන් ගෙවල් වල ගියා. මිනිස්සු දුන්න කෑම මම කෑම මම තනියම දැන් ටික ටික තනියම කල්පනා කර කර ඉතින් පොඩ පොඩ භාවනා කරනවා. මට කියා දෙන්න කෙනෙක් නැහැ. දැන් මිනිස්සු හිතුවා දැන් මෙයා හරි එක්කම අතෑරපු කෙනෙක් වගේනේ පේන්නේ. ඇයි ගස්වල පතුරු ඇඳගෙන ඉන්නේ. අතෑරපු කෙනෙක් පේන්නේ. මිනිස්සු මෙයාට හොඳට සලකන්න ගත්තා. එතකොට මෙයාට හිතුණා මේ ලෝකේ දැන් මිනිස්සු කියන රහතන් වහන්සේ රහතන් වහන්සේ කියලා කියනවා මෙයාට. ඒත් මෙයාට හිතුණා මේ ලෝකේ රහතන් වහන්සේලා කියලා කොටසක් ඉන්නවා. මමත් එන ඒ කෙනෙක් තමයි. එතකොට මෙයාට දෙවි කෙනෙක් ඇවිල්ලා කිව්වා "හරදී ඔබ රහත් නෑ." ඔබ ඒක දන්නේ නැහැ. එතකොට මේ ඇහුව කවුද ඒක දන්නේ? කිව්වා ඒක දන්න රහතන් වහන්සේ ඉන්නවා කිව්වන්න සවැත් නුවර. දැන් බලන්න මේ ඒ ලෝකේ මේ පහසුකම් නැහැ. දැන් අපිට ටෙලිෆෝන් තියෙනවා, ඉන්ටර්නෙට් තියෙනවා, එක එක පහසුකම් තියෙන මේ අවුරුදු 20ක් ඇතිනේ මේ පහසුකම් ලැබිලා. 20ක්. මේ 20ට අපිට මුළු ලෝකෙම අමතක වුණානේ. අපි මේ විශ්සරල වෙච්ච පහසුකම් එක බලනවා. අපි අහනවා ඉන්නවද දෙවිවරු? අපිට හරි විශාලයි මේ ඉන්ටර්නෙට් එකයි අර ටෙලිෆෝන් එකයි පොඩ්ඩක් එහෙට මෙහෙට ප්ලේන් එකක යනකොට හරි විශාලයි අපිට ඒවා. අපි හිතන මේ ලෝකේ තියෙන මෙච්චරයි. වෙන දෙයක් තියෙන විදිහ නෑ කියලා. ඉතින් මේ දෙවිවරු මිනිසුත් එක්ක හරි සමීපයෙන් ඉඳලා තියෙනවා ඉස්සර. සමහර ටිකට හේතු හේතු යුගේ වෙන්නේ නැති. බුදු කෙනෙක් පහළ වෙච්ච යුගේ නෙවෙයි. ඒ බුදුරජාන් වහන්සේගේ ගුණ අතර තියෙනනේ සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං ඒ කියන්නේ දෙවියන්ගේ මිනිසුන්ගේ නායකයා මාර්ගය පෙන්වන කෙනා. එතකොට දෙවියන්ට මාර්ගය පෙන්වන්න බැරි නම් සත්තා මනුසානම් විතරයිනේ. සත්තා දේව මනුසාන. ඉතින් මේ දෙවියා කිව්වට පස්සේ මෙයා නැවතුන්නේ නැහැ. මෙයා කල්පනා කළා මට මෙරි යම්කිසි හැඟීමක් ආවා. ඔබ දන්නවද සමහර අයට එimhe වෙනවා. සමහරු මැරෙන්න ඉස්සෙල්ලා දැන් හොඳට ඉන්න මිනිස්සු මැරෙන්න ඉස්සෙල්ලා කියනවා මගේ ඩියල් මම ඔක්කොම ඔයාලට දෙනවා මම දන්නේ නැහැ ජීවිතය ගැන කියලා. එහෙම ආතර්ලා යන මිනිස්සු දන්නේ නැද්ද? සමහරුන්ට නිකන් මැරෙන්න ඉස්සෙල්ලා ෆීලින්ස් එනවා මට දැන් කාලේ ඉවරයි වගේ. එහෙම එනවනේ. සමහර අයට එනවා. සමහර අය කියනවා මං හිත වෙනකන් ගිහිදී දන්නේ නැහැ. ඒ නිසා මං හිතුවාට කතා කරන්න. හැබැයි පස්සේ ආරංචි අපිට ආරෑ මැරුණා කියලා. එහෙම අය ගැන මම අහලා තියෙනවා. ඒ වගේ මෙයාට තිබුණ ලොකු හැඟීමක් මට එච්චර කාලයක් ඉන්න නැහැ. මට ඉන්න තියෙන්නේ පුඩි කාලයක් කියලා. ඉතින් මෙයාට වුණා මේ පුංචි කාලේ එයාගේ කාලය ඉවර වෙන්න ඉස්සර වෙලා මේක අවබෝධ කරගන්න. දැන් බලන්න බොම්බායි ඉඳලා සවැත්තුරට කොච්චර දුරයිද? පයින් යනවා කියන්නේ. පයින් යා කියන්නේ වේගෙන් ගියා. මියා කොහොම හරි උදේ පාන්දර සවැත් නුවරට ලං වුණා. ජේතුනාරාමයට ගියා. දැන් මෙයා පිස්සු වගේ දැන් මෙයාට මෙයාට ඕනේ ඉක්මනට හොයන්න අර දෙවියෝ කීපු රහතන් වහන්සේ කවුද කියලා බලන්න. ඊට පස්සේ වටපිට බැලුවා ස්වාමීන් වහන්සේලා ඉන්නවා අයව මේ බුදුරජාන් වහන්සේ කෝ කියලා. කොහොම පින්ඳ පාති වැඩි ඒක නගරෙට. එම කෙලින්ම දිව්වා නගරෙට. නගරෙට දුවලා බුදුරජාන් වහන්සේ දැක්කා. පිරිස මැද්දේ මෙයා අඳුනගත්තා. අඳුනගෙන ගිහින් මෙයා ඇතන වැඳ වැටුණා. වැඳ වැටලා කිව්වා "මේ භාග්‍යතුන් වහන්සේ මට ධර්මය කියන්න මම ඒකට ආවි" කිව්වා. ඒකට උන්වහන්සේ පාත්‍රය අතේ තියන් හිටගෙන ඉන්න වෙලාව. ඉතින් කිව්වා "මෙහෙමයි මට දැන් මේ පින්ඳ පාත්‍රෙම යනවා මම" පොඩ්ඩක් කිවසන්න කිව්වා. එතකොට මෙයා ආරේ මෙයාගේ හැඟීම කිව්වා අනේ ස්වාමීනි මගේ ජීවිතය ගැන මට විශ්වාස නැහැ කිව්වා. හැබැයි මම මගේ ජීවිතය ගැන මට විශ්වාසත් නැහැ. මට උපවාසික ජීවිතයට මොනවා වේද කියලා විශ්වාසත් නැහැ. ඒ නිසා මට ඉක්මනට බණ ටිකක් කියන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවෙත් කිව්වා පොඩ්ඩක් ඉන්න මම පින්ඩපාත ගිහින් එන්නම් කිව්වා. අනේ භාග්‍යතුන් වහන්සේ මට විශ්වාස නැහැ ක්‍රමේ ජීවිතේ. තුන්වෙනි වතාවක් කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ බැලුවා මෙයා මේ මොකද්ද කියන්නේ කියලා. උන්වහන්සේ දැක්කා බොහොම සුළු වෙලාවයි මෙයාට ජීවත් වෙන්න තියෙන්නේ. පැය භාගයක් වගේ. දැන් පැය භාගයක සුළු කාලය තුල මෙයා අවබෝධ කරගන්නත් ඕනේ. එතකොට උන්වහන්සේ දැක්කා අවබෝධ කිරීමේ කුසලතාවය හොඳට තියෙනවා. හොඳට තියෙනවා. අඩු නැතුව තියෙනවා. හරිම පුදුම දෙයක් කිව්වේ. අපි අහුවුත් හිතයි අපිට මොකද්ද කියලා හොයාගන්න බෑ. බුදුරජාණන් වහන්සේට කියනවා බාහ්‍ය එහෙනම් මම දැන් කියන්නම්. ඔබ යම් කිසි දෙයක් දැක්කොත් දැකීමකින් විතරක් ඒක අවසන් කරන්න. ඔබට ඔබට යම් කිසි දෙයක් ඇසුනොත් ඇසීමකින් විතරක් ඒක අවසන් කරන්න. ඔබට නාසයට යමක් දැනුනොත් දැනීමකින් විතරක් ඒක අවසන් කරන්න. එතනින් එහාට මොකුත් හැදෙන්න දෙන්න එපා. ඔබට යමක් දිවට රසයක් දැනුනොත් දැනීමකින් විතරක් ඒක නවත්ත ගන්න. ඔබට කයට පහස දැනුනොත් දැනීමෙන් විතරක් නවත්ත ගන්න. ඔබට හිතට යමක් හිතුනොත් ඒ සිතී මාත්‍රයකින් ඒක ඉවර කරන්න. එතකොට ඔබ එතන හැදෙන්නේ නැහැ කිව්වා. ඔබ එතන හැදෙන්නේ නැති වෙනකොට ඔබ වෙන තැනක හැදෙන්නෙත් නැහැ කිව්වා. එතකොට ඒ අතරේ හැදෙන්නෙත් නැහැ කිව්වා. එතකොට ඔබ මෙලොවත් නැහැ කිව්වා. පරලොවත් නැහැ කිව්වා. එතකොට ඔබ නිදහස්. එයා එහෙමයි කියලා ඔක්කොම ගත්තයි වචන ටික. බුදුරජාණන් වහන්සේ පින්නපාති වැඩියා. ඒ පොඩ්ඩ කියලා. එයා පැත්තකට වෙලා මේක තීරුම් ගන්න මහන්සි ගත්තා. මෙන්න නිකලෙස් වුණා. රහත් වුණා. ඊට පස්සේ එක්කෙනෙක් දැක්කා බුදුරජාණන් වහන්සේත් එක්ක පාරේ කෙනෙක් කතා කරා. පස්සේ ආරංචි වුණා බුදුරජාන් වහන්සේට ගිහිල්ලා භික්ෂුන් වහන්සේ නමක්ව භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේත් එක්ක අර මේ පාරි කතා කර හිටපු එක්කෙනා අනේ මෙරිලා ඉන්නවා කිව්වා හරකෙක් ඇනලා ගව දෙනක් ඇනලා අනේ මෙරිලා ඉන්නවා කිව්වා පාරි එතකොට එහෙනම් මහණෙනි අපි යන් කිව්වා බලන්න බුදුරජාණන් වහන්සේ අපව වැඩි ඇතන්ට වැඩලකුව මහණෙනි මේ ශරීරය ගන්න අරගෙන ආදාහන කළා පුංචි චෛත්‍යයක් හදන්න මේ තමයි මගේ ශ්‍රාවකයන් අතර ඊටාම වේගයෙන් ධර්මය අල්ලපු එක්කෙනා කිව්වා. මෙයා තමයි පළවෙනියා කිව්වා. මෙයා රහත් කිව්වා. දැන් බලන්න ඒ හැකියාවත් එක්ක උපදින්න යම් කිසි දෙයක් කළා තියෙනවා. එයාගේ ජීවිතේ. ඒ නිසා පින්වත්නි අපිට මේ තියෙන හැකියාව අපි දන්නේ නැහැ අපිට තියෙනවද නැද්ද කියලා. හැබැයි අපි යම්කිසි කල්පනාවකට එන් ආවොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන ඔබට යම්කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන්. ඔබට මතකද මම ඔබෙන් ඇහුවා මාසි කාලේ මව කුසී මතකද කියලා උගුණියම නේ. මාසි මාස දවස් සත් දික දවස. ඊට කලින් කොයිද ඔබ හිටියේ? මව කුසට ඉන්න කලින්. ඔබ මව කුසට ඉන්න කලින් කොහේ හරි ලෝකෙක ඔබ හිටියේ නැද්ද? දැන් ඉන්නවා වගේ කොහේ හරි ලෝකෙක හිටියා. ඉඳලා ඔබ මෙරුණා. බුද්ධ දේශනාවේ තියෙනවා ආයුස්මාත විඥානං යදා කායං ජහන්ති මං අපවිද්දු තදාසීති නිරත්තං කලින් කරා මේ ශරීරයෙන් නිකුත් වෙලා යනවා විඥානය ආයුෂ රස්නි මේ ශරීරයෙන් නිකුත් වෙලා ගියාම කිසි වැඩක් නැති දර කෑල්ලක් පොළොවේ වැටෙනවා වගේ මේ ශරීරය වැටෙනවා කියනවා. ඒතකොට මේට කලින් ජීවිතයක අපි මනුස්ස ලෝකේ නම් හිටියේ ඒක උනේ නැද්ද? මනුස්ස ලෝකේ නම් මේට කලින් ජීවිතයක ඒක වුණා. එතකොට විඥානයක් චුත වෙද්දී ඒ චුත වෙන්නේ දැන් තියෙන දෙයක්. දැන් අපි දැන් මැරුණොත් දැන් නිකුත් වෙන්නේ දැන් තියෙන දෙයක් නෙමෙයිද? එතකොට දැන් තියෙන විඥානේ හැදෙන්නේ අපි චේතනා පහල කර කර හිතන විදියටයි. අපි චේතනා පහල කරමින් කල්පනා කරන විදියටයි මේ විඥානේ හැදෙන්නේ. මේ හැදි හැදි තියෙන එකක් හැදෙන්න මොකේටද උපදින්න. මේක චුත වුණා. චුත වුණාට පස්සේ උපතක් කරා යනකම් ඒ සකස් වූ විඥාණයට ධර්මයේ පාවිච්චි කරනවා ගන්ධබ්බයා කියලා. එතකොට උපතක් කරා යන්න සකස් වූ විඥානයක් හැදිලා තියෙන වෙලාවේ අපේ අම්මයි තාත්තයි එකතු වෙලා හිටියා. එතකොට ඔන්න පරිසරය හැදුනා. මේ විඥානයේ යන්න. එතන කවුරුවත් අපිට ඔබ හිතන්නේ කවුරුවත් අපිට අපි කවුරු හරි ගාවට ගිහිල්ලා අනේ ප්ලීස් මවන් අර මව කුසේ ඇතුල් කරන්න කියලා කිව්වද? අපි නෑ. කවුරුත් කමාන්ඩ් කළාද අපිට? ආ ඵලයන්. අර මව කුසට. කිව්වද? නෑ. ඉබේ ගියාද? නෑ. අපි අපි සංසාරේ කරපු දේ විපාක දෙන්න සුදුසුම කුසටයි ගියේ. ඒක අපි නෙමෙයි කළේ. ඒක කළේ කර්ම විපාකය විසින්. කර්ම විපාක විසින් කළේ. එතකොට බලන්න අපිට නියෝග කරලා මේ විඥානේ හිත මෙහෙට ගෙනියන්න බෑ. අපි මේක හොඳට තේරුම් අරගෙන ඕන තැනක්. මම මේ ඔබට කියන්නේ විශේෂ තැනක්. අපිට නියෝග කරලා අපි කමාන්ඩ් කරලා මේ විඥානය මෙතන හිටපන්. අතෙන්ට ඵලයන් කියලා අපිට යවන්න බෑ. ඒක ඒක වෙන්නේ අපි සංසාරේ කරපු දෙයට අනුවයි. එහෙනම් දැන් අපේ ඊළඟ ජීවිතේට මේ ජීවිතේ කරන දේ සම්පූර්ණයෙන්ම බලපානවා. හැබැයි කමාන් කරන්න බෑ අපිට. අපි මැරෙන වෙලාවට කර්මයට විපා කර්ම විපාක අනුව හැදිච්ච දෙයක් පිට වෙනවා ඊට ගැළපෙන උපතක් හොයාගෙන එතකොට බලන්න අපේ ජීවිතේ කලින් අපි මැරිලා මේ මව කුසකට මේ විඥානේ ඇතුළු වුණා. ඒකට අපි කියනවා ගන්ධම්පයාගේ පැබිනීම වුණා කියලා. ඊට පස්සේ මොකද වුනේ? බුද්ධ දේශනාවේ තියෙනවා එතන පිහිටනවා ධාතු හයක්. මව කුසට විඥානය ඇතුළු වෙච්ච ගමන් ධාතු කීයක් පිහිටනවද? ධාතු හයක්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. මේ හය පිහිටනවා. ඒ පිහිටියට පස්සේ ඒව හැදින්නේ අර කර්ම විපාකයට අනුවයි. කර්ම විපාකයට නෝ හැදෙන්නේ. එතකොට මේක හැදෙන්න මේ විඥානියත් අර පටවියාපෝ තේජෝ වායක වෙන ධාතුත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ මොකක්ද? විඥානය. එතකොට විඥානයේ සම්බන්ධයි පඨවි ආපෝ තේජෝ වායු කියන භෞතික රූප සම්බන්ධයි මේ සම්බන්ධයට අනුව නාම රූප එකතු වෙනවා. හැදිලා ඊට අනුව හැදෙනවා S2. කන් දෙක, නාසය, දිව, කය, මනස. ඊට පස්සේ අපි ඉපදෙනකොට මොකද වෙන්නේ? අර ඇහි වැඩ කරනවා ඉපදිච්ච විඥානේ. කනෙත් වැඩ කරනවා ඒ විඥානය. නාසයත් වැඩ කරනවා ඒ විඥානය. දිවෙත් වැඩ කරනවා ඒ විඥානය. කයෙත් වැඩ කරනවා ඒ විඥානය. මනසෙත් වැඩ කරනවා ඒ විඥානය. අපි දන්නේ අපි හිතන්නේ මම. මඩ පේනවා. මං අහනවා. මම කනවා බොනවා. මම හිතනවා. මම කරනවා කියලා. එතකොට දැන් අර විඥානයේ සම්බන්ධ වෙලා තියෙද්දී දැන් බලන්න ඉපදුච්ච ළමෙක් ඉපදිච්ච ළමෙක් ඉපදිච්ච ගමම්ම අපේ වර්තමානයේ ඉපදිච්ච දවසේම දත්තාවද නැහැ කොහෙද තිබුණේ විදුරු මහන්නේ තිබුණේ කොහේ දත්තික තිබුණේ ඒතර විදුරු මහත සම්බන්ධ කළා දත හැදෙන හැකියාව තිබුණ නැද්ද? ඒකත් කර්මානුරූපෝනේ නේද? හැමෝටම ලැබෙන්න ඉපැ කිරි දත්, ලස්සන දත්. එහෙම වුණාද? එතකොට දත් තිබිච්ච තැනකට අපිට හොයන්න බෑ ඉපදිච්ච දවසේ. කෙලිස් තිබ්බි කොහෙද? ලොකු වේගණයකට ලස්සන තින්නේ ඇවිසිලා තරහයි කේන්ති, ඉරිසියාව, පලි ගැනීම, ඒක ටික කිරීම, මාන්නේ කොහෙදව තිබ්බේ අප්පා? හොයන්න පුළුවන් අපිට තිබ්බ තැන. විලාමට මෙම විසිලා ඉන්නේ නැද්ද? දැන් බලන්න හිතලා මේ විඥාණයත් එක්ක නාම රූප සම්බන්ධ වෙලා ඇහැ හැදෙනකොට මේ ඒ මානසික ස්වභාවයට එකතු වෙච්ච දේවල් එක එක එක එක වෙලාවට ඉස්සරහට එනවා. සමහර විට පොඩි කාලේ දන්නේ අපි. වෙලාවට ඊර්ෂියාව එනවා. වෙලාවට තරහ එනවා. ඒව වෙන්න ඕන වෙලාවට වෙනවා. එතකොට අපි ධර්මය කහලා නොතිබුණොත් අපි චතුරාර්ය සත්‍ය අහලා නැත්තම් බුද්ධ දේශන අහලා නැත්තම් අපි හිතන්නේ තරහ වෛරේ ක්‍රෝධේ ඊර්ෂියාව පරිගැනීම එකට එක කිරීම මාන්නේ මෙය වෙනකට අපි දන්නේ නැහැ මේවා අපිට හිතසුව පිණිස පවතින්නේ නැහැ කියලා අපි ඒ වෙන දේවල් කරගෙන යනවා තරහ එනකොට තරහ වෙනවා, බයිනවා, ගහනවා. ආසාව වෙනකොට ඒක පස්සේ දුවනවා. නිදිමත වෙනකොට ඒක පස්සේ දුවනවා. ඊර්ෂියාව ඇති වෙනකොට ඒක පස්සේ දුවනවා. මේ ඇති වෙන ඇති වෙන දේවල් අපි ෆලෝ කරනවා. බුද්ධ දේශනාව ඉගෙන ගත්තොත් විතරයි අපි ඔක්කොම අඳුනගන්නේ. අයි ඒතකන් මේව දකින කණ්ණාඩි අපි ළඟ නැහනේ. ධර්මය කියන්නේ කණ්ණාඩියක්. ඒ ඒ කණ්ණාඩියට විතරයි මේක අහුවෙන්නේ. වෙන එකකට අහුවෙන්නේ නැහැ. එතකොට පින්වත්නි දැන් මම කිව්ව ඔබට ඇහෙන් රූපේ දකිද්දිත් විඥානයේ වැඩ කර කර තියෙන්නේ. කනෙන් ශබ්ද අසද්දිත් මේ ඉපදිච්ච විඥානෙම වැඩ කරන්නේ. හැබැයි වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? ඒ විඥාණය වෙනස් වෙවි තියෙන එකක්. ස්ථිර එකක් නෙමෙයි. මොන විඥානයද තියෙන්නේ? වෙනස් වෙවි තියෙන එකක්. චේතනාව වෙනස් වෙනකොට විඥානය වෙනස් වෙනවා. බුදු දේශනාවේ තියෙනවා චේතනාව ගැන කියනකොට කමංකෙත්තං චේතනාව තමයි විඥානයේ පැලවෙන කුඹුර. විඥානම් බීජං විඥානේ තමයි පැලවෙන්නේ. තණ්හා සිනේහෝ තෘෂ්ණාව තමයි ඒක అలවන්නේ. තිත් කළා දෙන්නේ. තිත් තුනත් නැලෙන්නේ. නැලෙන්නේ නෑනේ. තෘෂ්ණාවෙන් තමයි ඒක అలවන්නේ. විඥානේ මේ කර්මත් එක්ක అలවලා තියෙන්නේ. තෘෂ්ණාව නිසා තෘෂ්ණා නැතුව ගියොත් මේක ගැලවිලා යනවා. ඇලෙන්නේ නැහැ. ඒතර විඥානේ වෙන පැත්තක යනවා කර්මය නැති වෙලා යනවා විඥානේ නිවිල යනවා. නාම රූප හැදෙන්න විදියක් නැති වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මේක සොයා නොගන්න ඔබ හිතන්නේ මේ සුද්ධන්ට පුළුවන් මේක කියලා මේක හොයාගන්න. ලෝකෙ කිසි කෙනෙකුට බෑ. බුදු කෙනෙකුට හැර කිසි කෙනෙකුට බෑ. ඒක නිසා ඒ අකාලික සත්‍යයේ පුදුම සාගත දෙයක් ඒක. බුදුරජාණන් වහන්සේ උගන්වපු දේ. එතකොට අපි චේතනා පහල කරද්දී විඤ්ඤාණ මට ඕනුනේ කියන්න ඔබට දැන් විඤ්ඤාණය මෙහෙම හැදෙනකොට ඔබ ධර්මයේ හරියට තේරුම් ගත්තේ නැත්නම් ඔබට හිතේ මේ විඤ්ඤාණය වෙනස් වෙන්නේ නැති එකක් වද්ද කියලා. නෑ. වෙනස් වෙවි තියෙන්නේ. දැන් බලන්න හිතලා බුදුරජාණන් වහන්සේ දේශනා මේ විඥානයේ වෙනස් වෙන නිසා තමයි අපිට මේ කෙනෙකුට මේක අවබෝධ කරන්න පුළුවන්. වෙනස් වෙන්නේ නැත්නම් අවබෝධ කරන්න බෑ. අනිත්‍ය නැත්නම් කිසි කෙනෙකුට ගැලවෙන්න බෑ. වෙනස් වෙන නිසා තමයි අවබෝධ කරන්න පුළුවන්. දැන් බලන්න පින්වත්නි හිතලා බුදුරජාන් වහන්සේගේ ධර්මය තුලින් මං කරන චේතනාවට අනුව මේක වෙනස් වෙන්නේ කියලා. දැන් අපි කියමු මෙහෙම. ඔන්න කෙනෙක් චේතනාවට අනුව වෙනස් වෙන විඥානය ගැන කතා කරද්දී ඔන්න කෙනෙකුට කෙනෙක් දැන් චේතනාව කියන්නේ කර්මයනේ. මේ චේතනාව කර්මයයි කියලා හොයාගත්තේ කවුද? බුදුරජාණන් වහන්සේ. චේතනා කර්මය කියලා හොයාගත්ත බුදුරජාණන් වහන්සේ. මේ කර්මයට දෙන මේ විපාක විවිධයි කියලා හොයාගත්තේ කවුද? ඒත් බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දැක්කා. උන්වහන්සේ කර්ම පහක් පෙන්වා දුන්නා. මේවනම් කරන්න එපා කිව්වා. මේවට අහු වෙන්න එපා කිව්වා. මොනවද ඒ? ආනන්තරීය කර්ම. මොනවද ආනන්තරීය කර්ම කිව්වේ? මව් මැරීමට කිසිම දවසක චේතනාවකින් සම්බන්ධ වෙන්න එපා කිව්වා. පියා මරන්න සම්බන්ධ වෙන්න එපා කිව්වා. රහතුන් මරන්න සම්බන්ධ වෙන්න එපා කිව්වා. බුදුරජුන්ගේ ලේ දුෂ්ට සිතින් සොලවන්න සම්බන්ධ වෙන්න එපා කිව්වා. සංඝ ભેදයකට සම්බන්ධ වෙන්න එපා කිව්වා. ඒ හේතුව ඒකින් හැදෙන කර්ම විපාකය කෙලීම අර විඥානයේ හැදෙනවා. ඒ විඥානයේ වැටෙන්නේ පල්ලෙහාට. නිරේට යනවා. චේතනා පහල කරලා යමක් කරාම දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ මේ තාත්තයි පුතයි මහාන වුණා. අද තාත්තත් මහාන වෙලා පුතත් මහාන වෙලා. නාණ්ඩයක් තිබෙන්නේ නැති තාත් පුතා තාත්තා ටිකව තාත්තා මේ පැත්තෙන් එන්නේ කියලා තාත්තා මේ පැත්ත ඇද්දා. අදිනකොට වැටුණා. වැටිලා අපවත් වුණා. දැන් පුතා ස්වාමීන් වහන්සේ ඉක්මනට ගියා බුදුරජාණන් වහන්සේ හොයාගෙන. භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම වුණා කිව්වා. මම මෙහෙම ඇද්ද තාත්තව තාත්තල ඉස්සල වැටුණා අපවත් වුණා. ඒතර එයා බය වෙන්නේ නැති මට දැන් ආනන්තරයේ පාපකාර මුණාවද්ද. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවා ඔබේ චේතනාව මොකක්ද ඒ වෙලාවේ? ඔයා හිතේ මොකක්ද කියලා ඇහුවා. අනේ භාග්‍යතුන් වහන්සේ මට මරණ හිතක් ආවේ නැහැ කිව්වා. ඔබට මුකුත් උනේ නැහැ කිව්වා. ඔබට මුකුත් උනේ නැහැ කිව්වා. එතකොට තව කෙනෙක් තමගේ තාත්තව මරණ චේතනාවෙන් තල්ලු කළා. තාත්තා වැටුණා මලා. බුදුරජාන් වහන්සේ ගාවට ගිහින් ඇහුවා. මොකද්ද කළේ කියලා. ඔබේ චේතනාව මොකද්ද? මගේ චේතනාව තිබ්බා කිව්වා. ඔබට සිද්ධ වුණා කිව්වා අනන්තේ කර්ම. කවුරක් කරන එක එතකොට බලන්න ඔබ හිතන්නේ වර්තමාන වෙන්නේ කියලාද? හරියට වෙනවා. ඒ සමහර රටවල් වල තියෙන නීතියක් මේ කැමති නම් එයාගේ පවුලේ කට්ටිය අවසර දුන්නොත් මැරෙන ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. ඒතර සමහර අය දෙමව්පියෝ දුක් විඳිනවා බලන්න බෑ කියලා ඒගොල්ලෝ කියනවා මේ ડોක්ටර්ස්ලට මේ ඉන්ජෙක්ෂන් එකක් ගහන්න කියලා. ඉතින් කියනවා ආ එහෙනම් මේකට අසං කරන්න කැමතියි කියලා. චේතනාව පහල කරලා අසං කරනවා. ඊරොස් ඉන්ජෙක්ෂන් එක ගහනවා එයා. මෙහි ආනන්තරී පාප කර්ම. සිද්ධ වෙනවා. අද හරියට සිද්ධ වෙනවා. එතකොට බුද්ධ දේශනා දැනගත්තොත් විතරයි රැකවරණේ තියෙන්නේ. යාන්ති පාප කර්මයේ චේතනාව කියන එක. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් චේතනාව පහළ කරලා කර්මය කරනවා කියව පස්සේ අස්සනකින් පොඩි අස්සනක් ගහපු ගම වෙනවා කියලා හිතන්නේ නෑනේ. අස්සනක් ගැහුවම වෙනවා. තමන්ගේ අම්මා මරන්න කියලා අස්සනක් ගැහුවා. ඊ අස්සන ගැහුවට පස්සේ ඊ හේතුවෙන් අම්මා මැරුව කවුරු හරි කෙනෙක් ආනන්තරීවව කර්මී. මොකක්ද ඒකෙන් වෙන්නේ? එයාව සුගතියට ගෙනියන්න කර්ම විපාක සකස් වෙන ගතිය නැති වෙලා යනවා. නැති වෙච්ච ගමන් විඥානය හැදෙන්නේ අර දුගතියට ගෙනෙන විදියටයි. ඊරෝසෙ මෙහෙන් චුත වෙනකොට රජෙක් වුණත් වැඩක් නැහැ නිරේ යන්නේ. ඉතින් මේ නිසා මේ ජීවිතය ගැන එහෙම තේරුම් ගැනීමලා මිසක් පිටින් බලලා හොයන්න බෑ. සමහරු පිටින් බලලා හොයනවා අනේ මං ගියා කියන මල ගෙදර. ෂෝකි පිට ඉන්නවා කියනවා. හාන්සි වෙලා වගේ. මලමිනි. මූණ ලස්සනට තිබ්බා කියනවා. මේක මෝඩගතව බහලා නැද්ද? මිනිස්සු මල ගෙදර ගිහිල්ලා ඇවිල්ලා කියනවා. හරි ෂෝක් එකකට මිනිහ තිබ්බා කියනවා. එයාගේ විඥාන චුත වෙලා උපත කරා ගිහිල්ලා කරපු දේවල් ටික අරන් ගියා. එතකොට පින්වත්නි ආරක්ෂාව මොකද්ද? ආරක්ෂාව පිට කෙනෙකුට කරන්න බෑ. තමා විසින් කරගන්න ඕනේ. පිට කෙනෙකුට කරන්න බෑ ඒක. පිට කෙනෙකුට කරනවා නම් මේ ලෝකේ කවුරුවත් දුගතියන්නේ නැහැ. එහෙනම් කියයි මේ මගෙන් පස්සේ මේ සියලු බෝධිලි මම ඔයාලට දෙන්නම්. අනේ ප්ලීස් මාව සුගතිය යවන්න. පුළුවන් ඉන්නපෑ. එහෙම බෑ. මං හරි උගත් කෙනෙක්. ඒ නිසා මට නම් බෑ දුගතිය යන්න. පුළුවන් දෙයක්. බෑ. ඒකට කියන්නේ අනාත්මයි කියලා. අනාත්මයි කියන්නේ මොකද්ද? Tamanට Tamanගේ නියෝගයට පවතින දේවල් නෙමෙයි. තමන්ගේ නියෝගයට, තමන්ගේ අවශ්‍යතාවයට ඕනකමට අනුව පවතින දෙයක් නෙමෙයි. හේතු හැදෙන විදියට පවතිනවා. හේතු වෙනස් වෙන විදියට වෙනස් වෙනවා. එහෙම දේවල් තමයි අපි ළඟ තියෙන්නේ. අපි ළඟ තියෙන ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, ශරීරයේ, මනස හේතු හැදෙන විදිහට හැදෙනවා. හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. එතකොට මේක හරියට දන්න කෙනා මොකක්ද හදන්න ඕනේ? හේතු හේතු හදන්න ඕනේ. බුද්ධ දේශනාවේ තියෙනවා මේ ලෝකේ හේතුන් නිසා හටගන්න දේවල් අතර දැන් අපි ගත්තොත් මේ ලෝකේ හැම දෙයක්ම දැන් අපි ගත්තොත් මේ හැම උපකරණයක්ම හේතු සකස් කර කර නේද ජොයින් කළා නේද හදන්නේ හේතු නිසා සකස් වෙච්ච දේවල් අතර අග්‍ර ශ්‍රේෂ්ඨ දෙයක් තියෙනවා කිව්වා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය උගන්වන සම්මා දිට්ඨිය හේතු නිසා ඇතිවෙච්ච එක නෙමෙයිද? සම්මා සංකල්පේ හොඳ කල්පනාවල් ඔක්කොම හේතු නිසා හටගන්නේ. සම්මා වාචා හොඳ වචන හේතු නිසා හටගන්නේ. සම්මා කම්මන්ත හොඳ ක්‍රියා හේතු නිසා හටගන්නේ. සම්මා වායා මේ සම්මා ආජීවයේ හොඳට ජීවත් වීම ධාර්මිකව හේතු නිසා හටගන්නේ. සම්මා වායාම වීරිය හේතු නිසා හටගන්නේ. සම්මා සති සිහිය හේතු නිසා හටගන්නේ. සම්මා සමාධි හේතු නිසා හටගන්නේ. ඒවට පුළුවන් මේකෙන් සම්පූර්ණම පුද්ගලයා බේරන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි හේතුන්ගෙන් හටගත්තු අග්‍රදී. එතකොට මේ තමාගේ වශගේදී පවත්වන්න බැරි අනාත්ම දේවල් පරිහරණය කරන අපි අර වටිනා හේතු ටික රැස් කරගත්තොත් ඒ රැස් කරගත්තු හේතු අනුව ඔක්කොම මේ වෙනස් වෙන්න පටන් ගන්නවා අපේ මේ රටාව වෙනස් වෙන්න පටන් ගන්නවා දැන් බලන්න හිතලා දැන් බුදුරජාණන් වහන්සේ අද අපට ජීවිතුන් අතර නැහැ. රහතන් වහන්සේලා නැහැ. එතකොට අපිට එකම පිළිතුර ඉතුරු වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචනේ විතරයි. එතකොට අද අපිට වාසි වාසි වලට වඩා අද අපිට තියෙන අවාසි ගොඩක්. ඉතින් ඒ නිසා අපිට මේ ලැබිලා තියෙන අවස්ථාවේ හරි විදිහට බුද්ධ වචනේ අල්ලගන්න මම දන්නේ ඔබ දක්ෂද නැද්ද කියලා. ඒක තියෙන ඔබේ අතේ. හරි විදිහට අල්ලගත්තොත් යම් කිසි ආරක්ෂාවක් ඇති කරගන්න පුළුවන් වෙයි. දැන් බලන්න අර ඒක තරුණෙක් හිටියා බුද්ධ කාලේ. දැන් උන්වහන්සේ බලනවා හැමදාම මං කාටද උදව් කරන්න ඕනේ කියලා. මේ තරුණයා මේ යනවා කොහෙද මේ තක්සශීලා ගුරු ගුරු පඬුරු කරන් යනවා. දැන් බුදුරජාණන් වහන්සේ දැක්කා මෙයාට ජීවත් වෙන තියෙන පුංචි කාලයයි. හැබැයි මෙයාට මේ වෙලාවේ උදව්වක් කළොත් මෙයා සුගතිය යනවා. බුදුරජාණන් වහන්සේ ඒ ඊර්තියෙන් වැඩියා ඉරිදි බලෙන් වැඩියා. එයා තරුණ යන පාර අයිනේ. ගහක් යට දැන් ඉන්නවා. බුදුරජාන් වහන්සේ ඉස්සරහෙන් දැන් මේ තරුණයා යනවා. තරුණේ දැක්කම යා. බුදුරජාන් වහන්සේ මෙහෙන්න කියලා කතා කළා. එතකොට මේ තරුණයා ගිහිල්ලා ළඟින් වාඩි වුණා. දැන් පාරේ යන ළමෙක් නෙමෙයි. ඇහුවා ඔයා බුදුරජාණන් වහන්සේ කවුද කියලා අඳුරනවද කියලා ඇහුවා. තථාගතයන් වහන්සේ නෑ කිව්වා. මට තමයි තම තමයි තථාගත කියන්නේ. මම මෙහෙම ධර්මය අවබෝධ කළා. ඔයාලට පුළුවන් ද මේක හිත පහද ගන්න කියලා ඇහුවා. පුළුවන් කිව්වා. එහෙනම් මේක පාඩම් කරගන්න පුළුවන්ද කියලා ඇහුවා. හා කිව්වා. උන්වහන්සේ කියුවා යෝ වදතං පවරු මනුජේසු මනුජේසු කිව්වේ මිනිසුන් අතරේ පවරෝ කිව්වේ ශ්‍රේෂ්ඨ යමක් යම් දෙයක් දුව කතා කරන මිනිස්සු අතරේ ශ්‍රේෂ්ඨ යම් කෙනෙක් ඇද්ද සක්්‍ය මුනි භගවා කතකිච්චෝ කතකිච්චෝ කිව් රහත් සාක්‍ය මුනිඳුරු භාග්‍යතුන් වහන්සේ පාරගතෝ බල විරිය සමංගී වීරියෙන් ඥාණයෙන් යුක්තව සසරින් රිතිරට රැඩියා. තං සුගතං සරණක්තම පේමි. ඒ සුගතයන් වහන්සේ ආදරෙන් සරණ යමයි කියලා ඔබ හිතන්න කිව්වා. හා කිව්වා. ඊට පස්සේ ඇහුවා ඔබ දන්නවද මා තථාගතයන් වහන්සේ අවබෝධ කරන ධර්මයේ? අනේ නෑ කිව්වා. ඒ නිවන කිව්වා. ඒක ඔබට පුළුවන් ද කියලා මෙහෙම පාඩම් කරගන්න. රාග විරාග මනේජ මසෝකං රාගේ දුරු කරන අනේජ කිවි තෘෂ්ණාව නැති කරන අශෝකං ශෝක රහිත ධම්ම මසංකත මප්පටිකූලං අසංකත කිව්වේ හේතුඵල දෙක නැති නිවන පිළිකුල් නැති මధుර මිමම් පගුණං සුවිබත්තං මේ ධර්මයේ මනාකොට ප්‍රගුණ කරොත් ඊතා මිහිරි ධම්මමිමං සරණත්තම උපේමි මේ ධර්මයේ මං ආදරෙන් සරණ යමි කියලා ඔබට පුළුවන්ද කියලා පුළුවන් කිව්වා මතක හිටියා ළමයාට ඊට පස්සේ ඔබ දන්නවද කියලා ඔය තථාගතයන්ගේ ශ්‍රාවක සංඝයා ගැන දන්නවා කිව්වා ශ්‍රාවක සංඝයා කවුද ශ්‍රාවක සංඝයා රහතන් වහන්සේලා රහත් මගට පිළිපන් උත්තමයන් අනාගාමි අනාගාමි මාර්ගයට ආපු සකදාගාමි සකදාගාමි මාර්ගයට ආපු සෝතාපන්න සුවම් මාර්ගයට මේ තමයි ශ්‍රාවක පිරිස හඳුනනවද කියලා හරි විස්තර වශයෙන් දන්නේ කිව්වා ඉගෙනුවා යත්තච දින්න මහප්පල මාහු යේ සංඝයාට යමක් දුන්නොත් මහප්පල ලැබෙනවා කියනවාද චතුසු සුචීසු පුරුෂ යුගේසු පුරුෂ යුගල මාර්ගඵල යුගල වශයෙන් හතරක් කිව්වා අට්ඨච පුද්ගල ධම්ම මදාසේ දහම් කැඩපතේ දිස් වෙන ඒ පුද්ගලයන් අටක් කිව්වා. සංගමිමං සරණත්තම් පියු සංඝයා මේ සරණ යන්න කියලා. මේ මේ පුතාට මේක මතක හිටියා. ඊට පස්සේ පන්සිල් කියලා දුන්නා. ඒකත් මතක හිටියා. ආ දැන් යන්න කිව්වා. දැන් මෙයා මේක කී කී යනවා. යනකට එකපාරට නන්නා දුන්න මිනිස් වගේ කාව කොහෙද තෝ යන්නේ කියලා ඇහුවා. දීපං කිව්ව මල්ල එයා මල්ල දෙන්නේ නැහැ කියලා පස්සට ඇද්දා. දැන් අරක කී කීමයා කරන්නේ ඔක්කොම. ගාථා කී කියනවා. ගැහුව මිනිහෙක් ඇවිල්ලා ඈන්න පීයෙන් මැරුණා. ඇහැරෙනවා. තවුතිසාවේ. එයා කල්පනා කරනවා කොහෙද හිටියේ? මට මොකද වුනේ මේ? ඕන්න යට මතක් වෙන එක. ආ මම මනුස්ස ලෝකේ හිටියේ. බැලු මොකද්ද මේ උනේ මට? පුංචි වෙලාවකට මම බුදුන් සරණ ගියා. දාම් සරණ ගියා. ශ්‍රාවක සංඝයා සරණ ගියා. සිල් ගත්තා. ඊට පස්සේ මම හිතනවා මේ පුංචි වෙලාවට මෙහෙම වුණා නම් මේ ජීවිත කාලෙම තෙරුවන් සරණ ගියපෑට කොහොම ඇද්ද කියලා. ඔබට හිතෙන්නේ නැතිනේ එහෙම. රොබර්ට් නොක්ස්ගේ පොතේ තියෙනවා සිංහලයෝ තරම් ලීසියෙන් ආගම වෙනස් කරන අය වෙන ලෝකේ නැත කියලා. එතකොට බලන්න අද මොකද අපිට ඒක අහිම වුනේ? අවබෝධයකින් තොරව කරපු නිසා. දැන් බලන්න ඒ චත්ත මානවක බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා කියනවා භාග්‍යතුන් වහන්සේ මට හරි සතුටුයි. මට පුංචි වෙලාවට මගේ ජීවිතේට මේ ලැබිච්ච ආරක්ෂාව මට හරි සතුටුයි කිව්වා. එතකොට අපිට මේකෙන් තේරුම් ගන්න පුළුවන් දැන් අපි හිතන දෙයට එකතු වෙන දේ උදව් කරන විදිය. දැන් දැන් අරයා කලේ මොකද්ද? සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ ගැන සීකර කර ගියා සරණ ගිහින්. ඒත් හිතට එකතු වුණේ ඒ වෙලේ ලෝකයේ තියෙන නිර්මල උතුම් ශ්‍රේෂ්ඨ උදයක්. හිතට එකතු වෙන දේ අනුව තමයි හිත කිලුට වෙන්නේ. කවුරු හරි කියනවා ඔයාට අසවලා බැන්නා. තරපයන මොකද්ද කියලා බැන්නේ ඒක. ඔයාට මෙහෙම මෙහෙම කිව්වා. ඊට පස්සේ ඒක හිතට හිතට එකතු වෙන්නේ නැද්ද? ඊටකොට හිත පිරිසිදු වෙනවද කිලිට වෙනවද? කිලිට එතකොට ඔයාට අසවල් දේ කිව්වා. ඔයාගේ අසවල් දේ පැහැරගත්තා කියලා කියනකොට මොකද වෙන්නේ? හිත කිලිට වෙනවා. ඊට අපිට කෙනෙක් පෙන්ලා කියන ආනු අරයා ඔයාට ගහන්න බලන් ඉන්නේ. එතකොට යා දකින්නකට අපේ හිතට පැහැදීමක් දෙන්නේ නැහැ. කිලිට වෙනවා. නමුත් බලන්න මේ ළමයාගේ වාසනාව එයාට හම්බ වුණේ බුදුරජාණන් වහන්සේ. අද කවුරුවත් තියනවද ඔබේ හිත පිරිසිදු කරන්න අරමුණු දෙන්න? ඔබට මේක කියා දෙන්න කවුරුත් ඉන්නවද? ඊළඟ ජීවිතයේ ඔබට මෙහෙම ආරක්ෂාවක් ඕනේ. මේකේ ඊතර යාමක් තියෙනවා, පිළිසරණක් ලබා ගන්න ඕනේ ඔබ කියලා ඔබට ඇඟිල්ලෙන් එල්ල කියා දෙන්න කෙනින්නේ ඔබ තනියම කරගන්න ඕනේ අද. ඒ තනියම කරගන්න නම් ඔබට ඕමනයි යම් කිසි ස්වාධීන බවක්. ඔබට තේරුම් ගන්න මේක මම තව ටිකක් කියන්නම්. අපි කියමු ඔබට දැන් චත්ත මානවක ඒ චත්ත කුමාරයට බුදුරජාන් වහන්සේ කරුණ කියනකට මෙයා කරුණ තේරුම් ගත්තා. සිත පහදවා ගත්තා. එතකොට ඒ සිත පහදවා ගත්තට පස්සේ ආ බලාපොරොත්තු වුණාර ඒ අභූත විදියට අර හොරුන්ගෙන් බේරෙන්න බලාපොරොත්තු නැණේ. ඒක නෝන කෙනෙක් ගැන මට දැනගන්න ලැබුණා. ඒ නෝනගේ මහත්තයට කැන්සර් එකක් ආවා. ඊට පස්සේ නෝන බෝධි පූජා තිබ්බ තිබ්බ තිබ්බා මොකද්ද මේ බෝධි පූජා තිබේ මේ මහත්යව සනීප කරලා දෙන්න කියලා. හරි ගියේ නැහැ. ඊට පස්සේ ඒරුණ දෙවිවරුන්ගේ පින්තූර තියාගෙන වඳින්න ගත්තා. සායි බබාගේ පින්තූරේ තියාගත්තා. ඇයි වඳින්න කිව්වොත් දෙඩ සනීප කරනවා කිව්වොත් බලුවල්ගෙත් වඳිනවනේ. කවුරු හරි කිව්වොත් ඉතින් වල්ගියක් වෙන මෙන්න මේකට වැඳපන් සනීප වෙනවා කියලා. තිසරණේ නෑනේ බොරුවටනේ කියන්නේ ගොඩක් අය. එතකොට හරියේ නෑ මලා මහත්තයා. නෝනට ඔක්කොම එපා වුණා. මොනවා දවස පොල්ලක් අරගෙන ඇවිල්ලා ආර ඔක්කොටම ගහගෙන ගියා. මොකද මේ වුනේ? එතකොට දැන් එහෙනම් චත්තමානක කොච්චර අප්සෙට් ගහන්න ඕනේද? ඒ දැන් චත්තමානක මේ බනහල මේ ગાත පාඩම් කරගෙන මේ යන මේ හොරු ගහනවා. අනේ මම මේ බුදුරජාණන් වහන්සේ මට පොඩ්ඩක් ආරක්ෂාව සැපෙන්නේ නැහැ කියලා වර්තමාන මිනිස්සයාගේ මොළේ බලන්න කොච්චර පුංචිද කියලා. වර්තමාන මිනිසයාට මොළේ තියෙනවා කියලා මට නම් පිළිගන්න කිසිම සාධකයක් නැහැ. මම පෞද්ගලිකව පිළිගන්නේ නැහැ මොළේ තියෙන යුගයක් කියලා. ඇයි මොළේ නැතිකම්මයි ප්‍රදර්ශනය වෙන්නේ? එතකොට අර චත්තමානවල පුළුවන් වුණා හිතේ පැහැදිලිව තියාගෙන ඉන්න. ඒ මොකද හේතුව? ඒක අර වගේ දෙයක් එක ඩිපෙන්ඩ් වෙලා නැහැ. අපි නම් හිතනවා මේ මිරකල් එකක් වෙලා රස්සාවක් හම්බෙන්න ඕනේ. විභාගේ පාස් වෙන්න ඕනේ. ඔව් බබා වෙලාවට හම්බෙන්න ඕනේ. වෙලාවට ගී විකුණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. වෙලාවට වාහන ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ බුදුහාමුදුර සරණ යාමෙන්. ඒ මොකද හේතුව? ස්වාධීන නැහැ. නිදහස් නෑ. දැන් එතකොට අප තුල ඇති වෙන්න ඕනේ පින්වත්නි ශ්‍රද්ධාව කියන එක තමන්ගේ දෙයක් හැටියටයි. එතකොට මේ ශ්‍රද්ධාව මොකද්ද? ස්වාධීනිකක්. ඒක මේ ලෝකේ එක එක්කෙනා කියන දේවල් පදනම් කරගෙන නෙමෙයි තියෙන්නේ තමන්ම කල්පනා කරලා තමන්ම ගවේෂණය කරලා තමන්ම ධර්මයේ ඉගෙනගෙන තමන්ම කල්පනා කරලා තමන්ම තේරුම් ගත්තොත් තමන්ගේ දෙයක්. ඒ ශ්‍රද්ධාව කරුණු සහිතද නැද්ද? කරුණු සහිත වූ ශ්‍රද්ධාව තමන් තුළ තියෙනවා නම් හැමතිස්සෙම මේ කරුණු සහිත බව ඒක පවත්වන්න උදව් කරනවා. ඒ තමන්ට කෙලේ කරුණු සහිත ශ්‍රද්ධාවක් නැත්නම් හැමතිස්සෙම එක එක්කිනාගේ කීම මත වෙනස් වෙනවා. ඒක මේ හුළඟේ ගහගෙන යන එකක් වගේ. දැන් හුල්ලගේ ගහගෙන යන අපි කියමු හුල්ලගේ ගහගෙන යන කිලුටු රෙදි කෑල්ලක් තියෙනවා කියලා. මේ පැත්තෙන් හුල්ලග යනකට මේ පැත්තට යනවා. අර පැත්තෙන් හුල්ලග ඉනකට මේ පැත්තට යනවා. ඇයි ඒක පිහිටපු එකක් නෙමෙයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි කෙනෙකුට ඇතිවන පැහැදීම ඒක පින්වත්නි කිසි දවසක ඔබ මේ මම කිව්වා කියලා නෙමෙයි ඒක ඇති කරගන්න ඕනේ. ඔබම අධ්‍යයනය කළා. මොකද හේතුව ඔබ අධ්‍යයනය නොකළොත් ඒක හැමතිස්සෙම ඔබ කියයි ඥානදාහතුරු මෙහෙම කිව්වා. ඥානදාහතුරු මේ විදිහට කිව්වා මේක පැහැදිලි කරගන්න. ඥානදාහතුරු කිව්වා මට මේ විදිහට සරණ යන්න කියලා. ඒතර මේ තව කෙනෙක් ඉන්නවා ඥානතුරු කියන එක පිළිගන්න ඉපා විසුදු යාට කියලා. බැරිද ඒක එහෙම වෙන්නේ නැද්ද? වෙන්න ඕනේම නෙමෙයි. Taman තුල තියෙන ඕනේ ස්වාධීන ඥානයක්. ස්වාධීන දැනුමක්. ස්වාධීන චින්තනයක්. තමන් තුළ බුදුරජාන් වහන්සේ ගැන පැහැදීම තියෙන්න ඕනි කරුණ සහිතව. ඒ පැහැදීම තිබුණොත් තම තිස්සෙම තමන් ඒ කාරණයෙන් නිර්භීතයි. බය වෙන දෙයක් නෑ යාට. මගේ ශ්‍රද්ධාව නැති වෙයිද? කියලා හිතන දෙයක් නෑ. දවසක් එක දුවක් කඩාගෙන ආ මගේ ළඟට. මමයි කියලා. අනේ මගේ යාළුවා කිව්වා ඔයාට සද්දාව නැහැ කියලා. මම කිව්වා නෑ තමයි සද්දාව යාට. ඇයි තියෙනවගේ අඬන්නේ නෑනේ. කවුරුත් සද්දාව නැහැ කියපු ගමන් එයාගේ සද්දාව නැති වෙනවා නම් එයාට සද්දාවක් තිබිලා තියෙනවද? නෑ. ඉතින් ඒ නිසා ඔබ විශේෂයෙන්ම මේ වගේ රටකදී කියන්නේ මේ හරි තේරුම් ගැනීමලා නාවොත් මම හිතන්නේ පසුගිය දවස්වල ලංකාවේ පොඩි පොඩි මත වගේක් ගියා. ඒක කවුරු හරි කෙනෙක් භාවනා කළා. භාවනා භාවනා ගැන හරියට දන්නේ නැති අය තියෙනවනේ. හරියට භාවනා කරනවා කියලා මොකද්ද කියලා තේරෙන්නේ නැති අය ඉන්නවනේ. භාවනා කළා යාට සමාඩ හිතෙන්නේ නැති මම හිතන්නේ ස්වාමීන් වහන්සේ නමක් හිතෙන්නේ නැති මේ බලන්න ඕනේ කියලා මේ දඹදිව වන්දනා ගන්න භාවනාවෙන් ඔන්න හිත පැටලුණා එයා දන්නෙත් නෑ එයාගේ එයාට දැන් හිතට වැටෙන දේවල් එයා ලිව්වා පොතක. මොකද්ද බුදුරජාන් වහන්සේ ලංකාවේ ඉපදිලා ඉන්නේ. ඉතින් මේකට පත්තරවල හරියට යනවා කෝලහල ගියා. හරි දුකයි අපිට පේනකොට. මේකට අහුවෙන්නේ කවුද වැඩිපුර අහුවෙන්නේ මේ පැන්සන්ගේ ඉස්කෝලේ හාමිනේලා. ඇයි කියන ඕන දේ ගිලිනවනේ. එතකොට මේ මේ ස්කූල් ටීචර්ස්ලා හරියට අහු වෙනවා. එයි මේ ශ්‍රද්ධාව කියන එක ස්වාධීන එකක් නෙමෙයි. ඒ වගේ දෙයකටත් ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ ලංකාවේ උපන්නේ. අනේ අපරාධය අපි දඹදිවි ගියේ කියලා. එතකොට දැන් අපිට මේ ඔප්පු වෙන්නේ නැද්ද අපේ මොළේ ප්‍රමාණය ගැන? යම් කිසි සැකයක් උපදින්නේ නැද්ද අපේ මොළේ ගැන? එතකොට බලන්න මේ එක එක්කිනාට පුළුවන් නම් අපේ කල්පනාවල් ලිහිට මේට හරවන්න. අපි ස්වාධීන නෑනේ. මන්නම් කැමති නෑ ඒකට. මම හැමතිස්සම කැමති ස්වාධීන මිනිසෙක් වගේ කල්පනා කරන්න. මං ඒක ඒක මම දහස් දසදහස් වාරයක් මම ඒකට මම මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයටම ගෞරව කරනවා ඒ වෙනුවෙන්. ඒ ධර්මෙ නොතිබෙන්න කිසි දවසක ස්වාධීන වෙන්න බෑ. ධර්මෙන් තමයි මනුස්සය ස්වාධීන වෙන්නේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දිහා බැලුවම අපේ හිත පහදවා ගන්න ඕනේ. දැන් මම අපි කිව්වේ දැන් විඥානය ගැන, නාම රූප ගැන, මව කුසී උපදින එක ගැන මේ අපි විස්තර කළේ මේ ඔක්කොම ධර්මයේ තියෙන්නේ. බුද්ධ දේශනාවල තියෙන්නේ. ඒකෙන් තමයි අපි ඉගෙන ගන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. උන්වහන්සේගේ අවබෝධය ගැන පැහැදුනාට පස්සේ හරි ලේසියි අපිට. මොකද්ද ලේසි? වැරදි වැරදි දෙයින් වළකින්න ලේසි. හොඳ දේ කරන්න ලේසි. මේ දෙකම ලේසි. ඒ මොකද හේතුව අපි දන්නවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන දේ හරි කියලා. ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඊට පස්සේ යා කැමති වෙනවා පින් කරන්න. යහපත කරන්න කැමති වෙනවා. අයහපත එයා අයින් කරනවා. එයා නොමග ගියේ වැරදි තියෙනවා එයා අතාරිනවා ඒවා. ඒ මොකද හේතුව? එයා දන්නවා ඒක අනතුරුදායකයි කියලා. දන්නේ මොකෙන්ද? බුද්ධ දේශනාවෙන්. උන්වහන්සේක කියා දීලා තියෙනවා. ඒ නිසා පින්වත්නි, හරි අනතුරුදායකයි අපේ හිතේ ඇති වෙන ඊර්ෂියාව. මාන්නේ මානෙ නම් විශාල ප්‍රශ්නයක් අපිට තියෙනවා. මම හිතන්නේ ඔබටත් වඩා මහානි ප්‍රශ්නයක් අපට. ඒ මොකද? අය අපිට වැඳ වැඳ දෙනවනේ දානේ. ඒ මාන්නේ අතරඟට ගේනවනේ මාන්නේ. නැත්ද එහෙම? ඔබට කවුරුත් වැඳ වැඳ කන්න දෙනවද? ඒ ඔක්කොම නිකන් දෙනවනේ. එතකොට බලන්න මාන්නයක් ඇතිවෙන්න නේද මේ හැම කරුණක්ම තියෙන්නේ. කෙනෙකුට ධර්මඥානයක් ඇති වුණොත් උනේකටත් මාන්නයක් හට ගන්නවා. කෙනෙකුට සමිතියේක පොඩි තනතුරක් හමුනොත් ඒකටත් මාන්නයක් හට ගන්නවා. කිසි වැඩක් නැහැ. කෙනෙකුට කවුරු හරි ආදරෙන් කතා කළොත් ඒකටත් මාන්නයක් හට ගන්නවා. කෙනෙක් ගියාම යාත් එක hina වුනේ නැත්තම් ඒකට තරහක් හට ගන්නවා. මං වගේ කෙනෙක් ගිය දිහා බැලුවේ නෑ කියලා. එහෙම නැද්ද ලෝකේ? හරි ප්‍රශ්නයක් ඒක. ඉතින් මේවා අඳුනාගෙන අපිට පුළුවන් නම් මේ මනුස්ස ජීවිතය තුළ මාන්නිකින් තොරව සරල වෙලා ඊළඟට අපිට ඉන්න පුළුවන් නම් ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ක්‍රෝධ කරන්නේ නැතුව අනුන්ට මේ වල කපන්නේ නැතුව තව කෙනෙක් දියුණු වෙනා දැකලා එයාට සන්තෝෂ වෙලා අපිට පුළුවන් පින්වත් බුද්ධ දේශනා අපි හොඳට ඉගෙන ගත්තොත් අපිට හරි ලස්සනට පුළුවන් මේ ජීවිතය හදාගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ වුණා. හැබැයි එහෙම කරගෙන යද්දී ලෝකෙන් නම් හොඳට ගුටි කන්න හම්බ වෙනවා. ඒක නම් ඉතින් ඒකත් මටත් තියෙනවා සෑහෙන්න. ඒ ලෝකෙ හැටි ලෝකේ හැටි. හොඳ කළත් බනිනවා, නරක කළත් බනිනවා. කතා කළත් බනිනවා, බන කිව්වත් බනිනවා, බන කිව්වේ නැතත් බනින මේ බන කියන්නේ උන්න කකා ඉන්නවා කියලා. බන කියේ බනින ඔච්චර බන මොකටද කියලා. හැටි. මේ ලෝකේ හැටි. එතකොට මේ ලෝකේ තමයි අපිට හැමදේම මේ ලෝකේ කොටස්කාරයෝ අපි. හැමදේම ඉන්න තියෙන්නේ. ඉතින් හැමදාම ඉන්න ඕනේ නෑ මේකේ. අපි ධර්මය හම්බ වුණාට පස්සේ අපි යම් කිසි කෙනෙකුට උදව් කරන්න ඕනේ අපේක්ෂාවකින් තොරව. එහෙම නැත්තම් වෙන්නේ මිනිස්සු බයිනකොට එයාගේ කරුණාව නැති වෙලා යනවා. සමහර අය ඉන්න ඕන උදව් කරනවා. මොනවා හරි වෙල්ෆෙයාර් සොසයිටි සදාගෙන උන්හර උදව් කරනවා කියන්නේ. ඒත් මිනිස්සු බයින ඔයා ඔය කීයක් හරි හොයාගන්න ඔය පටන් ගත්තේ කියලා. එතකොට එයා අතාරිනවා. අනේ මට නම් එපා. මං ආයෙ කරන්නේ. එතකොට එයාගේ කරුණාව තිබුණේ තව කෙනෙක් බයින් එකක් විතරයි. ඇයි බැනවගම කරුණාව ලොස්ට්? වෙච්ච දෙයක් නෑ කරුණාවට. ආන දැන් ඔයා ඉස්සර හරියට උදව් කළ එක එක්කෙනාට දැන් අනේ මං දැන් කරන්නේ නෑ කියන මට වැඩක් නෑ කියන මේ මිනිස්සුන්ට කළා. එතකොට එයා හැමතිස්සෙම බලාපොරොත්තු වෙලා තියෙන යාව ප්‍රේස් කරන එකක් සමාජේ. ඒ වෙනුවෙන් එයා කරලා තියෙන්නේ එහෙනම් එයා තුළ අවංකව ගොඩනගිච්ච ස්වාධීන කරුණාවක් නෙමෙයි. ඒතර ස්වාධීන කරුණාව කියන එක කවුරු බැන්නත් නැතත් එයා ඒක කරනවා. උදව් කරනවා. මේ නිසා ඒ වගේ ස්වාධීන කරුණාවක් ඇති වෙන්න නම් අපිට තියෙන්න ඕන යෝනිසෝ මනසිකාරය. මොකද අපි ඒ ඔක්කොම කරන්නේ තමා අපි නිසායි. ශ්‍රද්ධාව ඇති කරගන්නේ තමා අපි නිසායි. ගුණවන්ත වෙන්නේ තමා පිණිසයි. තමා පිණිස ඒක කළොත් අවංක දෙයක් නම් ඒකෙන් තමාටත් යහපතක් වෙනවා, අනුන්ටත් යහපතක් වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි, මේක හොඳට තේරුම් ගන්න ඔබ. තේරුම් අරගෙන ඔබේ ජීවිතේට කරුණාව, මෛත්‍රී, දයාව, අනුකම්පාව මේවා කරගන්න. ඊළඟට බුද්ධ දේශන අනුසාරයෙන් ඔබ දන්නවද මේ ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා? බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කතංසු ලබතේ පඤ්ඤං මිනිස්සෙක් කෙවනම් ඒත් කමක් නෑ යකෙක් ඇහුවේ ආලව ගැහුවේ කතංසු ලබතේ පඤ්ඤං මිනිස්සෙක් කෙවනම් අහන්නේ කොහොමද මිනිස්සෙක්යි මේක විතරයි කතංසු වින්දති ධනං සල්ලි ගන්න කොහොමද මිනිස්සෙක් ඇහුවතහන ඕක සල්ලි හොයන්න කොහොමද කියලා හයි බුදුරජාණන් වහන්සේ ඇහුවා අර යකා කතංස ලබති ප්‍රඥං ප්‍රඥාව ලබන්නේ කොහොමද? උන්වහන්සේ පිළිතුරු දුන්නා සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්‍ය සුසුසා ලබති ප්‍රඥා අපමත වූ චක්කනා නිවන අවබෝධ වෙන රහතුන්ගේ ධර්මය අහලා ඒ කෙරෙහි හිත පහදවාගෙන නුවණින් මෙනෙහි කරන විට ප්‍රඥාව මතුවේ. එතකොට පින්වත්නි මේ නුවණින් මෙනෙහි කරන විට ප්‍රඥාව ඇති වෙනවා නම් අර නුවණින් මෙනෙහි කිරීමට තමයි අපි යෝනිසෝ මනසිකාර කියලා කිව්වේ. එතකොට මේ නුවණින් මෙනෙහි කිරීම අපි බැරි ගාති හරි පුරුදු කරන්න ඕනේ. අමාරුවෙන් අමාරුවෙන් හරි පුරුදු කරන්න ඕනේ. මොකද හේතුව? ඒ නුවණින් මෙනෙහි කිරීම පුරුදු නොකොට වර්ධනය වෙන්නේ නැහැ. ඒ නුවණින් මෙනෙහි කිරීම හොඳට පුරුදු කළොත් ඒක වර්ධනය වෙනවා. දැන් බුදු දේශනා අනුසාරයෙන් තමයි අපිට ඒක පුරුදු කරන්න තියෙන්නේ. දැන් බුදු දේශනාවේ තියෙනවා අපි ගත්තොත් මේක අනිත් නම් අනාත්ම ගැන මං කියුවේ. දැන් සමහරු කරන්නේ අර වචන විතරක් ඇහුවා මතක තියාගත්ත අතෑරියා. වචන ඇහුවා මතක තියාගත්ත අතෑරියා. එයා මෙනෙහි කරන්නේ නැහැ. නුවණින් මෙනෙහි කිරීම පුරුදු කරන්න පින්වත්නි. මම හිතනවා ඒකට මේ මහමිමුණාවෙන් අපි මම සෑහෙන මහන්සිය කරන් තියෙනවා. මිනිස්සු බුද්ධිමත් කිරීම පිණිස. සමහර අය ඉතින් ඒක අල්ලගන්නේ නැති මං හිතන්නේ. මේ මම සෑහෙන මහන්සිය කරන් තියෙනවා බුද්ධ දේශනා සිංහලට හරවලා ඊළඟට පහසුකම් සලස්සලා සෑහෙන මහන්සිය කරන් තියෙනවා මේ නුවණින් මෙනෙහි කරන්න උදව් කිරීම පිණිස. මොකද මිනිස්යන් හැටියට තවත් මිනිසෙකුට උදව් කිරීම මිනිස්කම. ඒ අදහසින් තමයි මම ඒක කළේ. එතකොට ඒක ගන්න මහස්සි ගන්න එක්කෙනා ඒක ගන්න ඕනේ ඉතින්. බුදු දේශනා ආරං ශ්‍රවණය කළා ඒක ඉගෙනගෙන ඒ අනුව යා නුවණින් මෙනෙහි කරන්න පුරුදු වුණාට පස්සේ යාට තේරෙයි මේ යන ගමන කිසි ආරක්ෂාවක් නැහැ කියලා. එතන විඥානේ යන්නේ අපිට උන් හැටියට නෙමෙයි නං. චේතනා පහල කර කර එන හැටියට නං. ඔබම හිතන්න බලන්න දැන් අපේ ඔබේ ජීවිත අපි කියමු දැන් වයස ගිහිලා තියෙනවා සෑහෙන්නේ. එතකොට ඔබ කොටස් දෙකකට බෙදන්න මේවා මගේ ජීවිතයේ සිද්ධ වෙච්ච පිං මේ මගේ ජීවිතේ පව් කියලා ඒක පාට මතක් වෙන මොකද්ද අනිත් පැත්තේ දෙයක් මේ වගේ ස්වභාවයකින් නම් මේ හිත පවතින්නේ මේ අපේ මතකේ පවතින්නේ ඒ මතකයට උදව් කරලා තියෙන චේතනා පහල කර කර කරපු දේවල් අපේ මතකයට උදව් වෙලා තියෙන චේතනා පහල කර කරපු දේවල් ඒතර උතරින් මේ විඥානේ හැදෙන්නේ ඉතින් එහෙනම් ඔබ මේක වෙනස් කරගන්න නම් අඩු ගණනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ධර්මයේ ගැන ස්වාධීන වූ ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕනේ. ඒකට කියන්නේ සබ්දානුසාරී. ඒ සද්ධානුසාරී වෙලා ධර්මයත් එක්ක හිත පුරුදු කරන්න ඕනේ. කිසිම මේ ඒ කියන්නේ අවංකව එහෙම කළොත් ඔබට සමහර විට මේ ජීවිතේ සෝතාපන්න වෙන්න වාසනාව තියෙයි. ඒක තියෙන්නේ සමහරු කියලා නේ මට නම් කොහොම හරි මේක කරගන්න ඕන කියලා. කඩෙන් ගිල් ගන්නවා වගේ. කොහොම හරි කරගන්න පුළුවන්ද? කොහොම හරි නම් කරයි ඇඳුමක් මහන එක. සම්පතු දෙකක් මහන. කොණ්ඩේ මේ මේ ඩිසයින් කරන එක කොහොම හරි කරගන්න පුළුවන්. කොහොම හරි කරගන්න පුළුවන්ද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන එක? කොහොම හරි කරගන්න බෑ. කොහොම හරි කරගන්න පුළුවන් නම් ඉස්සෙල්ලා මං කරගන්නේ. කොහොම හරි කරගන්න බෑ. අපි දන්නේ නෑ අපේ තියෙන හැකියාව. හැබැයි අපේ අවංකකම අපි නුවණින් මෙනෙහි කරන්න අපි දක්වන දක්ෂතාවය අපි ඒකට කල්පනා කරන රටාව අපි කැපවීම උදව් කරනවා ධර්මයේ තේරුම් ගන්න. නැත්තම් කොච්චර එයාට කැප වෙන්නේ නැත්තම් එයාට මුකුත් නැහැ. දැන් ඔබ ගන්න විභාග පාස් වෙන්න මේ වගේ රටකට ඇවිල්ලා සමහර අවස්ථාවලදී ඔබට ජොබ් එකක් කරන්න ඉස්සෙල්ලා විභාගෙන් පාස් වෙන්න තියෙනවා. ඔබ කොච්චර මහන්සියක් ගන්න ඕනේද? කැප වෙන්න ඕනේද? ඒතර ඔබ කැප වුණේ නැත්තම් ඔබට ලැබෙයිද ඒක? ලෞකික දෙයක්වත් ලැබෙන්නේ නැත්තම් කැපවීමෙන් සතර අපායෙන් ඔබ මුදෝණේ ඉබේ වෙයි කියලා ඔබ හිතන්නේ. ඒකට කොච්චර කැප වෙන්න ඕනේද? නමුත් අපි මේක දන්නේ නැති නිසා බුද්ධ දේශනාවක තියෙනවා උපමාවක්. මේකට. මොකක්ද උපමාව? අපි ගමු මෙහෙම. බුද්ධ දේශනාවක තියෙනවා මේ හිස ගිනි ගත්තොත් ඒ ගින්න ගන්න මහන්සි ගන්න නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මහන්සි ගන්න කියනවා. අපි කියමු ඔබ ලස්සනට ඇඳගෙන මගුල් ගෙදර යනවා. යන්න ලෑස්ති කියලා ඔබේ ඇඳුමට ගිනි ගන්නවා. ඔබ මොකද කරන්නේ? මගුල් ගෙදර යනවද දිගටම නැත්නම් ගින්න නිවන්න මහස ගන්නවද? මගුල් ගෙදර කල් දාන්නේ නැද්ද ඔබ? බෑ බෑ බෑ දැන් යන්න තියෙන ගමන යනවා කියලා ඇවිල්ලා කියනවද? නෑනේ. නෑ නේද? බුද්ධ දේශනාවේ තියෙනවා ගිනිගත් වෙලාවට හිස ඒකවත් කියාර කරන්නේ නැතුව මේක අවබෝධ කරන්න බලන්න කියන්නේ. ඒ උපමා පවා අද අපි ඔළුවට යන්නේ බලන්න මේ ලෝකෙ කොච්චර වෙනස්ද කියලා. අපි ඔළුවේ වැඩ කරන්නේ මොකද්ද? අපේ රස්සාව, අපේ උගත්කම්, අපේ ඊළඟ විභාගේ, අපේ ගෙවල් දොරවල් මේක නරක දෙයක් කියනව නෙමෙයි. ඒවා ඒවා කරන ඒවා තියෙන ඕනේ ජීවිතේට. හැබැයි මේ ජීවිතේ කොයි වෙලාවෙ නැති වෙනවද කවුද දන්නේ? හිතන්න බෑනේ මේ තියෙන අනිත්‍ය. වෙනස් වෙන බව. මොකද්ද වාසනාවකට මෙතෙක් කල් හිටියේ මේ පණ රැකගෙන. අපි දන්නවද තව කොච්චර කල් ඉන්න තියෙනවද කියලා? මම මට නම් විශ්වාස නැහැ. ඉතින් ඒ නිසා මේ ජීවිතය ගැන හරිම අස්තිරයි. පුළුවන් නම් මේ අස්තිර ජීවිතේ අපිට අහිමි වෙන්න ඉස්සර වෙලා අඩු ගණනේ පළවෙනි පියවර හැටියට සද්ධානුසාරි වෙලා ධම්මානුසාරි වෙලා සෝවාන් මාර්ගයට එන්න පුළුවන් නම් ඒක වුණත් ඔබ කරන්න ඕනේ මේ යාළු යාළු එකතු වෙලා මෙහෙම අහන්න ඉපැක බොරුව. දැන් වයින් කොයි ස්ටෙප් එකේද? මම දැන් කොහොම හරි සද්ධානුසාරි වෙලා ඉන්නේ. ඔයා දැන් කොතනද ඉන්නේ? මේ යෝග විකාර නම් කියන්න එපා. ඔබ කරන්න ඕනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන පුරුදු වෙන්න මේක. පුරුදු වෙලා බුද්ධ දේශනාවේ තියෙන වචනයක් ඕපනායික. ඕපනායික කියන්නේ තමන්ගේ ජීවිතය ඇතුළට දාගන්න කියනවා. මේක මේ ඩිස්ප්ලේ කරන්න නෙමෙයි තියෙන්නේ. තමන්ගේ ජීවිතය ඇතුළට දාගන්න කියනවා. එතකොට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ තමන්ගේ ජීවිතය ඇතුළේ. යෝනිසි මනසිකාරයතිය තමන්ගේ ජීවිතය ඇතුලේ ධර්ම මනසිකාරය තියෙනුනේ තමන්ගේ ජීවිතය ඇතුලේ ඒක ගන්න කියන ඇතුළට ඕපනයික ඉතින් ඒක සමහර විට ඔබට මේ සඳහා වාසනාව තියෙන්න පුළුවන් ඒකට සම්පූර්ණම මේ ධර්ම අවබෝධ කිරීමට උදව් කරන්නේ වාසනාව වාසනාව තියෙන්න පුළුවන් මං කියන දන්නේ හරියට මේක හැබැයි ඔබ වාසනාව තිබුණොත් ඔබ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා අහලා මේ දේශනාව පුරුදු කරගත්තොත් ඔබට යම් කිසි වාසනාවක් නම් තියෙනවා. ඔබ මහායාන නෙමෙයිනේ. මහායාන වුණා නම් විනාසයි. ඒ මහායාන වුණා නම් විනාසයි කියලා බුදුදහම කියලා බුදුදහම නාමයෙන් මොනතරම් මිත්‍යා දෘෂ්ටි අද ලෝකේ තියෙනවද? ඔබට කිව්වොත් මා දැන් බුදු බව පතන්න ලෑස්ති වෙන්න බුදු වෙන්න කියලා. සමහර ඔබwidetilde ආ මේක පුළුවන් ඇති කියලා. දන්නේ නැනේ බුද්ධ දේශනා. බුද්ධ දේශනා ඉගෙන ගන්න එකට තේරෙන්නේ සාමාන්‍යයෙන් රජ කෙනෙක් ගැන දන්නේ කවුද? දොරටුපාලයිද රජුරුවද? බුදු කෙනෙක් ගැන දන්නේ කවුද? බුදු කෙනෙක්ම නේද? එතකොට බුදු කෙනෙක් ගැන හොඳට දන්න බුදුරජාණන් වහන්සේ කවදාවත් කිසිම තැනක කිසිම අයුරකින් බෝසත් වෙන්න කියලා දේශනාවක් නැහැ. හොඳට මම දේශනා අධ්‍යයනය කළා මම කියන්නේ මේ. බුදු දේශනාවල තියෙන මහණෙනි හැකිතා එහෙම තියෙනවනම් මේ අර දේශනාව ගැලපෙන්නේ නැහැ නේ. හිස ගිනි ගත්තෙක් ඒ ගින්න නිවන්න මහන්සි ගන්න නැතුව ආර්ය සත්‍ය අවබෝධ කරන්න මහන්සි ගන්න කියනවා. එහෙම කියපු බුදුමුණින් කියයිද මහණෙනි මමත් මම වගේ ඔබත් යන්න මේකේ. පෙරුම් පුරපුර කියලා. එහෙම එකක් නැහැ. ඒතුලි විසංවාදී නිකිනෙකට ගැලපෙන්නේ නැහැනේ. බුද්ධ දේශනා එකක්වත් නැහැ. දැන් අපි ගත්තොත් උන්වහන්සේ වයස 35 දී බුද්ධත්වයට පත් උනේ. වයස 80 දී පිරිනම් පැවේ. ඒ කාලය තුල දේශනා කරපු දේශනා වල ඉතුරු වෙලා තියෙනවා 18000ක්. එකක්වත් නෑ නොගැලපෙන. එකට එකක් ගැලපෙනවා. අර වගේ එකක් තිබ්බනම් ගැලපෙන්නේ නෑ. ඒකයි. ඉතින් ඒ නිසා පින්වත්නි හොඳට හිත පහදවා ගන්න බුදුරජාණන් වහන්සේ ගැන තමන්ම කරුණ නුවණින් මෙනෙහි කළා. නුවණින් මෙනෙහි කරන්න බෑ තමන්ට ධර්මයෙන් දන්නේ නැත්තම්. ධර්ම ඉගෙනගෙන මෙනෙහි කළා කරුණ තීරුම් අරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට වාසනාව ලබත්වා